අමාසිසිල වැඩසටහනේ මූලිකත්වයෙන් ගෞරවනීය මුදිතමනෝ ස්වාමීන් වහන්සේගේ වෙහෙස මහන්සියෙන් හා කැපකිරීමේ පටන් ගන්න යෙදෙන මේ අභිධර්ම වැඩසටහන පුරා අවුරුදු දෙකක් පුරාවට මේ පින්වතුන්ට අභිධර්මය දැනුම බෙදලා දෙන්න මේ පින්වතුන්ගේ ධර්ම ඥානය දියුණු කරලා දෙන්න. ඒ වගේම මේ ධර්ම තමන්ගේ ජීවිතයට ප්‍රායෝගිකව යොදා ගන්න. ඒ කාලය තුල උත්සාහවත් වෙනවා අපි හැම දෙනාගේම සහයෝගය මත. ඉතින් පින්වතුනි අපේ මූලික ධම් වැඩසටහන පටන් ගැනීමට පෙර පුංචි කාරණා ටිකක් කියන්න තියෙනවා. අපි හැමෝම බෞද්ධයෝ වශයෙන් තථාගත ලෞතර සම්මා සම්බුද්ධ ශාසනයක බෞද්ධයන් වශයෙන් පිහිට ලබලා බෞද්ධයෝ වශයෙන් අපි හැමෝම මේ විදිහට පෙළ ගැහිලා ඉන්නේ. ඉතින් සම්මා සම්බුද්ධ ශාසනයක් අපිට ඉතාමත් කලාතුරකින් මුණගැහෙන බව බෞද්ධයන් වශයෙන් අපි හැමදෙනාම දන්නවා. සාමාන්‍යයෙන් රජ කෙනෙක් නැති වුණොත් ඒ අඩුව පුරවන්න රජ කෙනෙක් ඉක්මනටම පහළ වෙනවා. ජනාධිපති තනතුරක් හෝ කුමන දෙයක් හෝ ඒ අඩුව පුරවන්න පහළ වෙනවා. නමුත් ලෝකෙට තථාගතයන් වහන්සේ නමක් බිහි වෙලා පිරිනොන් පෑවන් පස්සේ නැවත බුදු කෙනෙක් පහළ වෙයි කියන එක එහෙම ලෙහෙසියෙන් පහසුවෙන් වෙන සිද්ධියක් නෙවෙයි. කුමක් නිසාද මේ බුදු බව කියන එකේම පහසුවෙන් ඉක්මනින් ලබන්න පුළුවන් එකක් නොවන නිසා. අති දීර්ඝ කාලයක් තමන්ගේ හිත පාරමී ධර්මයන්ගේ පුරුදු පුහුණු කරලා ඒක පාරමිතාවන්ගේ පරතරයටපත් වුණාන් පස්සේ තමයි ඒ බුදු බව ලැබීමට සුදුසු බව ලබන්නේ. ඉතින් අන්නේ නිසා එහෙම බුදු කෙනෙක් මේ විදිහට අති දීර්ඝ කාලයක් පාරමී පුරලා පහළ වෙන්නේ. ඉතින් පහළ වෙලා බුදු කෙනෙකුගේ ඒකායන අරමුණ වෙන්නේ සියලු ලෝක සත්‍යයන් මේ සංසාර දුක්ගිනි නිවලා සසරෙන් එතර කිරීම. ඒක තමයි බුදු කෙනෙකුගේ බලාපොරොත්තු අපේක්ෂාව එනිසා බුදු කෙනෙක් හැම වෙලාවෙම තමන්ට විඳින්න තියෙන සියලු සැප සම්පත් අනුන් වෙනුවෙන් කැප කරලා ඒ අය සතුටු වෙනවා දිහා බලලා තමන් සතුටු වෙන එක තමයි බුදු සිරිත. පුතග්ජන අපි හැමෝම අනිත් අය ගැන හිතන්නේ නැතුව අපේ සතුට ගැන තමයි බොහෝ දෙනා හිතන්නේ. නමුත් බුදු කෙනෙක් තමන්ගේ සියලු සැප අත්හරින. අත්හැරලා අනුන් සතුටු කරනවා. ඒ සඳහා සමහර විට තමන්ගේ ධනය, භෝගෝග සම්පත්, අගපසඟ, ජීවිතය මේ සියල්ල අත්හරින අනුන්ගේ සතුට වෙන්නේ. ඒ දිහා බල්ල බුදුහාමුදුරුවෝ සතුට වෙනවා. ඉතින් එබඳු ශාස්ත්‍රඥ වහන්සේ නමක් ලෝකෙට පහළ වෙලා අපිට ධර්මයේ දේශනා කරලා තියෙනවා. මේ භද්‍ර කල්පයේ බුදවරු පස් නමක් පහළ වෙනවා බව හා දැනට හතර නමක් පහළ වෙලා බව අපි හැමෝම දන්නවා. තව පහළ වෙන්න ඉන්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පවණ. එතකොට අපිට පැහැදිලි කාරණාවක් තමයි අතීතයේ අපිට අනන්ත බුදවරු සංඛ්‍යාවක් නැතුව සම්මුඛ වෙලා තියෙනවා මුණ ගැහිලා තියෙනවා නමුත් ඒ හැම බුද්ධ ශාසනයකම අපිට නිවන් දකින්න බැරි වුණා ධර්ම අවබෝධය කරගන්න ඒ හේතුව මේ බුදුරජාණන් වහන්සේලා අපි දැක්කේ නැති නිසා නෙවෙයි අපි බුදුරජාණන් වහන්සේලා ඉන්න කාලේ ඉපදිච්ච නැති නිසා නෙවෙයි බුදු කෙනෙකුට පිළිට වෙන්නත් අපි ගාව සුදුසුකම් තියෙන්න ඕනේ ඒවට කියනවා මොනවා කියලා? පාරමිතා කියලා. පාරමිතා. අන්න ඒ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාටම එතකොට අපිත් අයිති. මේ හැම බෝධියක් ලබා ගන්න නම් මේ පාරමිතා කියනවා සම්පූර්ණ වෙලා තියෙනවා. ඒ නිසා හැම බුදු කෙනෙක්ම බුදු බව ලබල මහා කරුණා සමාපත්තියට සමවැදිලා බලන්නේ මේ සුදුසුකම් ටික කාගාවද තියෙන්නේ කියලා. එහෙම බලලා යම් කෙනෙක් ගාව සුදුසුකම් තියෙනවා නම් උන්වහන්සේ පාගමනින් හරි බොහෝ දුර ගෙවාගෙන එතෙන්ට ගිහිල්ලා ඒ පුද්ගලයාට පිහිට වෙනවා. ඔහු කවුරු වුණත් කමක්. තරාතිරම් බලන්නේ නැහැ. සුදුසුකම තියෙනවා නම් පිහිට වෙනවා. එහෙමත් නැති වුණොත් එයාලට සුදුසුකම් සපිරෙන විදිහේ ධර්මානුශාසනාවක් අවවාදයක් වෙනවා. ඉතින් ඒ නිසා එක කාරණාවක් පැහැදිලි මේ දක්වා අපට සුදුසුකම් තිබිලා නැහැ. තිබුණා නම් අපි මෙලහට මේ විදිහට නැවත જાතියක් ලබලා තියෙන්නේ නැහැ. ඒ නිසා පින්වතුනි අපේ පාරමිතා බොහෝ සෙයින් පරිපූර්ණ වෙලා නම් අපේ හිස් සතන් වල මේට වැඩිය වෙනසක් පේන්න සමහර අය මෙතන ඇති හිම වෙනසක් තියෙන අය බලවත් සද්ධාව, බලවත් වීරිය, මුළු ජීවිතේම ධර්මයේ වෙනුවෙන් කැප කරපු බව, සීලය හේතුවෙන් සීලය පිළ ගැනීමට ජීවිත හේතුවෙන්වත් එහෙම නැත්නම් තමන්ගේ කිසිම භෞතික දෙයක් නිසා සීලය පිළිගන්නේ නැති බවක් යමන් ධර්මයේ වෙනුවෙන් යමක් අදිෂ්ඨාන කරගත්තා නම් මේ අදිෂ්ඨානය නොකඩවා පවත්වන බව ඒ වගේම සියලු සත්‍යෝ කෙරෙහි තියෙන මෛත්‍රිය කරුණාව මේ වගේ කරුණු කාරණා පාරමී පිරිච්චයගේ ඉස්මතු වෙලා පේන්න තියෙනවා. සමහර විට මම ගිය වාර දේශනාවෙත් මේ ටික කිව්වද මට මතක නෑ. නමුත් අලුත් අයත් ආපු නිසා මම මේ ටික මතක් කරන්නේ. එනිසා පින්වතුනි එක දෙයක් අපිට පැහැදිලි මේ බුද්ධ ශාසනයේ අපිට මිදෙන්න නම් අපි ගාව මේට වඩා බලවත් උත්සාහයක් වීරියක් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ අපි පාරමී පිළිලා අඩුයි කියන එක. ඒ නිසා අද අපි මේ පාරමිතා පුරවගත්තොත් සම්පූර්ණ කරගත්තොත් මේ ශාසනය අපිට නිවන් දකින්න බැරි වුණොත් මෛත්‍රී බුදුරජාණන් වහන්සේට හෝ අපිව පෙනේ. ඔබලව මෛත්‍රී බුද්ධ ශාසනයට අරන් යන්න හදනවා නෙවෙයි මම. නමුත් එදත් අපි මේ විදියට මේ ඉපදෙලා එදාටත් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ අප දිහා බලයි බන්නට එහෙත් අපි ගාව සුදුසු කරන්නේ මේ ඒ ශාසනය අතහැරෙනවා එහෙමනොත් පින්වතුනි මේ භද්‍ර කල්පය පුරාවටම පහළ වෙච්ච එකදු බුදු කෙනෙකුගෙන් අපිට පිටක් ලබන්න බැරි වුණා. එනිසා පින්වතුනි නැවත බුදු කෙනෙකුගේ පහළවීමක් ගැන කොයි කාලේ කවදා වේද කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ නිසා මේ බුදුවරුන්ගේ පහළවීමේ පටිපාටිය දිහා බලනකොට එකවර බුදුවරු වැඩි ගණනක් පහළ වුණා බුද්ධ ශූන්‍ය කල්ප අති දීර්ඝ කාලයක් පවතිනවා. ඉතින් අන්නේ නිසා සංවේගය ඇති කරගෙන මේ බුද්ධ ශාසනයෙන් අපිට කාර්මී පුරා ගන්න අවශ්‍ය ප්‍රඥාව දියුණු කරගන්න තමයි අපේ මේ උත්සාහය වැරවිලි. එනිසා මේ හැමදෙනාම ඒ සඳහායි පෙළ ගැහිලා ඉන්නේ. එතකොට මෙතන මම අත උස්සන්න කියන්නේ මෙතන වාඩි වෙලා ඉන්නේ ධර්මයේ ඉගෙන ගන්න ආවේ මොන අදහසින්ද කියන කාරණාව දැනගන්න මම අත උස්සන්න කියන්නේ නැහැ. නමුත් විවිධ අදහස් මත මෙතෙන්ට පැමිණලා ඉන්නවා. ඇතැම් පිරිසක් ඉන්නවා ධර්මය අවබෝධ කරගන්න තවත් අයට උගන්වන්න කියන අදහසින්. තව පිරිසක් දහම් පාසල් වල උගන්වන්නට ඒ සඳහා පුහුණුවක් ලබන්න කියන අදහස. තව පිරිසක් ප්‍රඥාව දිනු කරගෙන තමන්ගේ දුක නිවා ගන්න සසරෙන් එතර වීම සඳහා මේක උපකාර කරගන්න කියන අදහස ආදී විවිධ අදහස් වලින් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ හැමෝගෙම අදහසට මෙතන අවස්ථාව තියෙනවා. නමුත් එක කාරණාවක් මතක් කරනවා ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමකගේ බලාපොරොත්තු අපේක්ෂාව මොකක්ද? නහි සීලවතං හේතු uppajjanti tathagata අට්ඨක්කරා තීනිපදා සම්බුද්දේන ප්‍රකාශිතා කියලා. බුදු කෙනෙක් පහළ වෙන්නේ දානයේ හේතු කරගෙන නෙවෙයි. සීලය හේතු කොටගෙනත් නෙවෙයි. අකුරු අටකින් යුක්ත අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ලෝක ධර්මතාවය ලෝකයට පැහැදිලි කරලා කියලා ඒ තිලක්ෂණය ඔස්සේ අපිට ධර්මය අවබෝධ කරලා මේ සංසාර දුකෙන් අත් මුදවන්න තමයි බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ. ඒ නිසා අපේ හැම දෙනාගේම මේ වැඩසටහනට සහභාගී ලොකු කුඩා අම්මලා තාත්තලා දරුවන් ඇතුළු හැම දෙනාගේම අපේක්ෂාව බලාපොරොත්තුව ඒක විය යුතුයි. කුමක් නිසාද අපි හැමෝම ජාති ජරාවෙන් මරණයෙන් ශෝක පරිදේවයන්ගෙන් ඇවිලගෙන අනන්ත දුක් විඳින්න ඉන්නය. පින්වතුනි මේ යන සමාජ රටාව රැල්ලත් එක්ක දහමක් නොමැති කෙනෙක් වැටුණොත් එයා කොහෙන් නතර වේද මේ හිත කොහින් කෙලවර වෙයිද කියලා කියන්න පුළුවන්. ඉතින් අන්න ඒ නිසා මේ ලාභය හැමදෙනාම ලබා ගන්න. ඉතින් ඒ ලාභය ලබා ගන්න ගමන් ඔබට පුළුවන්කම තියෙනවා ඒ ලාභය තව කෙනෙකුට ලබලා දෙන්න. තමන්ට ශක්ති බලමින් උගන්වලා ඒ ඉගැන්වීමෙන් ඔබගේ අපේක්ෂාව යුත්තේ ඒ අයගේ ආධ්‍යාත්මික හදලා එයාලගේ වැරදි හදලා ආධ්‍යාත්මිකයේ සංවර්ධනය කිරීම මිසක් තවත් අභිධර්මයේ දන්නා කෙනෙක් පුද්ගලයෙක් නිර්මාණය කිරීම නෙවෙයි. ඒ නිසා මගේ අපේක්ෂාවත් ඒකමයි ඔබ අභිධර්මයේ උගත් අභිධර්මයේ දන්න පුද්ගලයෙක් නිර්මාණය කිරීම නෙවෙයි. අද ඔබ යම් ප්‍රමාණයක හිතේ ස්වභාවයක් තිබුණා නම් මේ අභිධර්මය දැනගන්න දැනගන්න ඔබ තව තවත් නිහතමානී වෙනවා. ඔබ තව තවත් පුංචි පුද්ගලයෙක් වෙනවා. පාපිස්සක් බඳු කෙනෙක් වෙනවා. අන්න එයාට තමයි මේ ධර්ම පිහිටන්නේ. එයාට තමයි මේ ශාසනීය ඉදිරියට යන්න එනිසා බුදුරජාණන් වහන්සේ මේ මහා තණ්හා සංකේය සූත්‍රයේ ලස්සන උපමා දෙකක් පෙන්නනවා. එකක් පෙන්නනවා සර්පයෙකුගේ උපමාව. තව එකක් පෙන්නනවා පහුරේ උපමාවක්. පහුරහා සර්පය කියලා උපමා දෙකක් පෙන්නනවා. මේ උපමා දෙකෙන් කියන්නේ මා විසින් දේශනා කරන ලද මා විසින් මේ ප්‍රකාශ කරන ලද ධර්මය කෙනෙක් වැරදිවට අල්ලාගත්තොත් ඒ අල්ලා ගැනීම හේතුවෙන් ඔහුමම විනාශයටපත් කරනවා. ඒ නිසා උපමා කරන්නේ සර්පයාට. සර්පයා හරියට අල්ලාගත්තේ නැත්නම් අල්ලගන්න පුද්ගලයාම දෂ්ට කරලා ඔහුව ජීවිතක්ෂයටපත් කරනවා. ඒ නිසා මේ ධර්මයේ මහණෙනි හරියට අල්ලාගත යුතුයි. මේක ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා සඳහා නෙවෙයි. නම්බුනාම සඳහා නොවේ. Tamanda කොඩියක් දාගෙන ඉස්මතු වීම සඳහා නොවේ. කුමක් සඳහාද? හුදෙක් Tamange කෙලෙස් ගිනි නිවාගෙන සසරෙන් එතර වීම සඳහා ඔබ අල්ලාගන්න. මෙහෙම ධර්මයේ හරියට අල්ලාගන්න කියලා අනිත් උපමාවෙන් තව කාරණාවක් වළක් කරනවා. මොකද අල්ලගැනීමත් සමහරු ඒක අමෝරා ගන්නවා වගේ අල්ලනවා. හරි ධර්මයේ උනත් ඉද සත්‍යං මෝග මඤ්ඤා මෙයමයි හරි අනිත් සියල්ල වැරදි කියලා දැඩිව ගත්තොත් ඒ හේතුවෙන් සමහර විට එයා ඒ ධර්මයේ කියන්න යනකොට ධර්මයේ දේශනා කරන්න යනකොට විරුද්ධ mati අදහස් වෙනකොට ඒ තුල යා ගැටෙන්න පුළුවන්. දේශය ඇති වෙන්න පුළුවන්. මාන්නය ඇති වෙන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අන්න ඒ කාරණාව පසුර උපමාවෙන් වළකනවා. මහණනි අල්ලගත්තට කමන්නේ කරගහගන්න කරගහගන්න එපා මේක තියෙන්නේ ඊතර කියලා බුදුරජාණන් වහන්සේ දේශනා අන්න ඒ විදිහට පින්වත්නි බුදු කෙනෙක් පාරමී සම්භාරය පුරලා මේ විදියට මුල මැද අග යහපත් වූ ආදි කල්යාණ මධ්‍ය කල්යාණ පරිෝසాన කල්යාණ සාර්ථ අර්ථ සහිත ව්‍යංජන සහිත කෙලවර දක්වා පිරිසුදු පිරිසුදු භ්‍රමචර්යාව බුදුරජාණන් වහන්සේ විවර කරලා ප්‍රකට කරලා අපට පෙන්වලා දීලා තියෙනවා. මේ තරම් වචනීකවත් දෝෂයක් නැති කොයි කොයි තැනින් බැලුවත් අර්ථයක්ම මතුවෙන මෙබඳු පුදු මෙබඳු දහම තවත් කිසිදු කෙනෙකුට දේශනා කරන්න පුළුවන්කම ඉතින් ඒ නිසා කින්වතුනි මේකේ අය සැකයක් අවිශ්වාසයක් ඇති කරගන්න දෙයක් නෑ හරියට දහම ලැබුණා නම් එයා ඒකාන්තේ උතුම් මහා පුරුෂයෙක් කියලා. අනිත් අයට ආදර්ශවත් පුරුෂයෙක් කියලා. ඉතින් ඒ නිසා පින්වතුනි ඒ බුදුරජාණන් වහන්සේ විසින් ඒ දේශනා කරපු ධර්මය කොටස් දෙකකට බෙදලා තියෙනවා. මොනවද ඒවා? ධර්මය හා විනය කියලා. ධර්ම විනය කියලා අපි ඒකට පහසුවෙන් ව්‍යවහාර කරනවා. එතකොට මේ මුලින්ම බිහි වුණේ මොකද්ද? ධර්මයේ මුලින්ම බිහි මුලින්ම ධර්මයේ බිහි වෙලා ඒ ධර්මයේ ආරක්ෂා කර ගැනීමට විනයක් නේ එතකොට අපි සිල් රැකිය යුත්තේ විනය ආරක්ෂා කළ යුත්තේ පුද්ගලයෙක් රකින්නද ධර්මයේ රකින්නද ධර්මයේ රකින්න ඒ නිසා බොහෝ අය සිල්වතුන් වෙලා පුද්ගලයෙක් රකින්න යෑම නිසා අත්තුක්කංශන පරවම්බණයට යන අනුන්හෙලා දකින්න අනිත් අය දුස්සීලයි මම විතරයි සිල්වත් කියලා මේ විදිහේ හෙලා දෙකීමට හිත යොමු වෙනවා ඒ වගේම මේක කිහි පැවිදි හැම තැනකම තියෙනවා. සමහර අය දැඩිව ඒ සීලය පුද්ගලභාවයෙන් ගත නිසා එයාගාව ධර්මය තිබුණා නම් කවදාවත් ඒ සීලය හේතුවෙන් තව කෙනෙක් යට කරන්නේ පහත් කරන්නේ නිඳා කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය රැකගන්නයි සීලය තියෙන්නේ. එහෙනම් නිවැරදිව සීලය රකින්න නම් ඔහුට මුලින්ම ලැබිලා තියෙන්න ඕනේ ධර්මයේ ලැබෙන ඒ නිසා මේ පින්වතුන් අහලා ඇති කරණීය මෙත්ත සූත්‍රයේ අන්තිම ගාථාව. මොකද්ද? දිට්ඨින්ච අනුපගම්ම සීල දස්සනේන සම්පන්නෝ කාමේ සුවිනේය ගේතං නහි ජාතු ගබ්බසේ අනුනලේ. එතන කියන්නේ දුෂ්ටියකට නොපැමිණ දර්ශනයකින් යුක්ත කෙනෙක් සිල්වත්තු අන්න එයාට පුළුවන්ලු කාමයන්ගේ තියෙන කෑදර බව අයින් කරලා නැවත මෞකුසකට එන්නේ නැති තත්වයටපත් වෙනවා. එහෙනම් කොබන ආකාරයෙන් හරි සිල්වත් වුණොත් නෙවෙයි දෘෂ්ටියකින් තොරව දර්ශනයකින් යුක්ත. එහෙනම් පින්වතුනි අපි හරියට සීලය රකින්න නම් අපි ගාව ධර්මයක් තියෙන්න එතකොට තමයි එයා සැබෑ වූ මේ ශාසනය ආරේකාන්ත සීලය රකින්න. තව කාරණාවක් මේ අමතරව කියන්නේ මේ පින්වතුන් මම මේ දේශනා කරන අතරේ යම් වැදගත් ධර්ම කාරණා තියෙනවා නම් ඔබ ඒවා සටහන් කරගන්න. මොකද විශේෂයෙන් ඒ වෙනුවෙන් සටහන් දෙන්න මේ අවස්ථාවේදී මම උත්සාහවත් වෙන්නේ නැහැ. ඒ මොකද ලොකු කාලයක් යන නිසා ඉදිරියේදී අපි ඒක මේ පින්වතුන්ගේ අවශ්‍යතාවය මත අපි බලමු අවශ්‍ය දේවල් මම ඒ ලියා ගන්න දෙන්න ඈ හොඳයි පින්වතුනි ඒ විදිහට අපි දර්ශනීයකින් යුක්ත වෙලා සීලක පිහිටලා මේ ශාසනය අපි කටයුතු කරනවා. එයාට අපි කියනවා බෞද්ධයා කියලා, උපාසක, භික්ෂූන් කියලා කියනවා. එතකොට මේ විනය දේශනාව පින්වතුනි සියල්ලම බුදුරජාණන් වහන්සේගේ බෝහාර දේශනා සම්මුති දේශනා බුදුරජාණන් වහන්සේගේ සම්මුති දේශනාව තුලත් කොටස් දෙකකට බෙදෙනවා පඤ්ඤාප්තිවත්ය හා ලෝකාවත්ය කියලා කොටස් දෙකකට බෙදෙනවා උන්වයේ කියන විනය ශික්ෂාපද ටික පඤ්ඤාප්තිවත්ය කියලා කියන්නේ ලෝකයේ තුල දස අකුසල කර්ම පතයන්ට අහු වෙන්නේ නැති. නමුත් නිවන් දැකීම සඳහා උපකාර පිණිස තමන් තුළ උපදින කෙලෙස් ආශ්‍රව මැඩලීම සඳහා පනවන ලද ශික්ෂාව. උදාහරණයක් වශයෙන් අපි කියමුකෝ විකාල භෝජනය කියලා මේ විකාල භෝජනයේ අටසිල් දහසිල් ගත්තු කෙනෙකුට විකාල භෝජනයේ කියන ශික්ෂාපදයක් තියෙනවා. දැන් ඒ ශික්ෂාපදේ පඤ්ඤප්ති වර්ගයේ ශික්ෂාපදය. මේක කෙනෙක් දැන් නිකම් ඉන්නකොට ඕක කැඩුනා කියලා එයා පායන්නේ නැහැ. ඒකෙන් අකුසල කර්ම පතයක් සකස් වෙන්නේ නැහැ සතර අපායේ වැටෙන්න. හැබැයි ඔබ පන්සිල් ගත්තත් අටසිල් ගත්තා සතු මෙරුවොත් එහෙනම් එයා අපායට යනවා. හොරකම් කරොත් බොරු කියවොත් අපායට යනවා. නමුත් මිල මුදල් ඇල්ලීම රන් නිදි මේ නච්ච ගීත වාදිත කියන උසුළු විසුළු දර්ශනය ආදී මේවා ඔබ උසස් සීලයක් ගත්තාම මේවා ඔබ රකින්න. ඒ නිසා ඔබ මේවා සමාදන් වෙච්ච නිසා ඒක කැඩුවොත් ඔබ කඩන්නේ කෙලෙසකින්. ලෝභය, ද්වේෂය, මෝහය මුල් වෙලා කඩන්නේ. ඉතින් ඒ නිසා අන්න ඒ වගේ සැබෑ වශයෙන්ම අකුසලයක් නොවුනත් කෙලෙස් හටගන්න උපකාර වන දේවල් වලට සම්මුති පඤ්ඤාප්ති වද්‍ය ශික්ෂාපද කියලා කියනවා. නමුත් ලෝකාවද්‍ය ශික්ෂාපද කියලා කියන්නේ ඒකාන්තෙන් අකුසල් සිතින්ම උපදින. ඒක ක්‍රියාත්මක කරොත් ඒකාන්තයෙන් සතර අපායේ ප්‍රතිසන්දි විපාක දෙන්න පුළුවන් කර්මපතයක් සකස් වෙන ශික්ෂාපදවලට තමයි ලෝකාවත්‍ය ශික්ෂාපද කියලා කියන්නේ. අනිත් ඒවට පඤ්ඤප්තිවත්‍ය ශික්ෂාපද කියලා කියනවා. එතකොට එහෙම ශික්ෂාපද අපි හැමෝටම තියෙනවා පොදුවේ දස අකුසල කර්ම පතවන ශික්ෂා ටික. ඉතින් ඒවා මම විස්තර කරලා පැහැදිලි කරන්න යන්නේ නැහැ. ඒ විදිහට බුදුරජාණන් වහන්සේ මේ වෝහාර දේශනා විනය දේශනා අති විස්තර වශයෙන් අතිසියුම් වශයෙන් බෙදා දක්වමින් පංචශීලයේ පටන් උපසම්පදා සීලයේ දක්වා අති දීර්ඝව බෙදලා ඊට පස්සේ එන්නේ ධර්මය මේ පින්වතුන් මතක් කරේ විනය කියන එක. එතකොට ධර්මයේ කියන කාරණාව නැවත කොටස් දෙකකට බෙදනවා සූත්‍ර හා අභිධර්ම කියලා. එතකොට සූත්‍ර දේශනාව කියන ඒවත් පින්වතුනි ඒ දේශනා කොටස් කරන්න පුළුවන්. ඒවත් මේ තුල පරමාර්ථ ධර්ම හෙළි කරපු දේශනාක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ ඒ පුද්ගලයාගේ දොස්ති ඛණ්ඩනය කිරීම සඳහා ඒ පුද්ගලයෝ සතර අපායෙන් ගලවලා සම්මාදිට්ඨියේ පිහිටවීම සඳහා හෝ දේශනා කරපු ඒ සම්මුති දේශනා තියෙන්නත් පුළුවන්. සත්ව පුද්ගල භාවයෙන් යුක්තව දේශනා කරලා තියෙන වෝහාර විවහාර දේශනා. එතකොට ඒ සූත්‍ර දේශනා එතකොට මේ සූත්‍ර දේශනා තේරුම් ගන්න ටිකක් හරි අමාරුයි. ඒ මොකද මේ සූත්‍ර දේශනා ඒ ඒ පුද්ගලයන්ගේ ස්වභාවය අනුව දේශනා කරලා තියෙන දේවල්. මිසක් හැමෝටම පොදුවේ දේශනා කරපු දේවල් නෙවෙයි. ඒ නිසා මේ සූත්‍ර දේශනා ගැඹුරු නුවණ තියෙන කෙනෙකුට ගෝචර වෙනවා. නමුත් මේ සූත්‍ර දේශනා හරි අමාරුයි තේරුම් ගන්න. ඒ වගේම මේ සූත්‍ර දේශනාවලින් ඕනම කෙනෙකුට තමන්ගේ මතයක් සනාථ කරන්න වැරදි අදහසක් ඉදිරිපත් කරන්න ඕනතරම් මේකේ කරුණු කාරණා ගලපලා ගන්න පුළුවන්. ඉතින් එහෙම අද අද ලෝකයේ මේ රටේ ඕනතරම් තියෙනවා බුද්ධ දේශනා අනුසාරයෙන් තමන්ගේ වැරදි මත ඉස්මතු කරලා පෙන්නන ඒවාද ඕනතරම් තියෙනවා. ඉතින් අන්න ඒ නිසා මේ සූත්‍ර දේශනාවල ඒ වගේ අවධානමක් තියෙනවා. ඊළඟට මේ අභිධර්ම දේශනා කියන දේශනාව පින්නතුනි එහෙම දේශනා කරපු එකක් නෙවෙයි. පිරිසුදු පරමාර්ථ ධර්මයන් මුල් කරගෙන පුද්ගල භූමි හෝ පුද්ගලයන්ගේ ස්වභාවයක් සලකුණු කරගන්නේ නැතුව දේශනා කරලද දෙසුවා. එතකොට මේකේ හැමෝටම අදාළ වෙන විදිහ ලෝකයේ බුදු කෙනෙක් පහළ වුණත් නැතත් ලෝකයේ පවතින සදාතනික ධර්මතාවය තමයි මේ අභිධර්ම පිටකයෙන් හෙළි කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ අභිධර්ම දේශනාවට කියන පරමර්ථ දේශනාව කියලා. ඒක බොහෝම නිර්වල් ප්‍රමාණිකූල දේශනාව. ඒ දේශනාව පින්වතුනි හරියට කෙනෙක් ඉගෙනගෙන ගියොත් කවදාවත් එයාට වරදින්නේ නැහැ. වරද්දන්න පුළුවන්කමකුත් නැහැ. ඒ විතරක් නෙවෙයි පින්වතුනි ඒ දේශනාව අපි කියමුකෝ කෙනෙක් මුලින් වරදිවට අරතරගෙන ගියා කියලා කවදාවත් ඒක ඉදිරියට යන්න පුළුවන්කම මොකද මේ අභිධර්මයේ පිටකේ පුරාවටම මේ දේශනාව එකින් එකට ගැළපෙන විදිහට අමුණලා දේශනා කරලා තියෙන දේශනාව. ඒ නිසා එක තැනක් හෝ වැරදුනොත් එයාට ඉදිරියට යන්න බෑ. ඊළඟ තැන් වල හිර වෙනවා, හැප්පෙනවා. අන්න ඒ නිසා මේ අභිධර්මය කියන එක වරදින්නේ නැති ඉතාම පිරිසුදු දේශනාවක්. ඉතින් ඒ නිසා ඒකයි අද අපි මේ ඉගෙන ගන්න පෙර කරන්න උත්සාහ කරන්නේ. ඉතින් ඒ නිසා මේ දේශනාව කෙනෙක් ක්‍රමානුකූලව ඔබගේ මහන්සියත් එක්ක වෙහිස මහන්සියෙන් ඉගෙන ගත්තොත් මේක අමාරු ධර්මයක් නෙවෙයි. අභිධර්මය කියලා කියන්නේ ගැඹුරු ධර්මය කියන එක නෙවෙයි. විශේෂ ධර්මයක්, විශිෂ්ට ධර්මයක් කියන එක මිසක් ගැඹුරු ධර්මය කියන එක නෙවෙයි. නමුත් ගැඹුරු බවකුත් ඒකේ නැතුව නෙමෙයි තියෙනවා. ඉතින් මොකද මේ ධර්මයේ ඇත්තටම කෙනෙකුගේ ප්‍රඥාව අවදි කරලා දෙන ධර්මයක්. ඉතින් අන්න ඒ නිසා ඒ අභිධර්ම දේශනාව ඇත්තටම අද කාලෙට අත්‍යවශ්‍ය එකක්. ඒ හේතුව නොයේ විවිධ විකෘති මත ඉදිරිපත් වෙලා තියෙන කාලෙක ඕනම දේශනාවක් අහන්න පුළුවන් අපිට ඒකේ හරි වැරැද්ද තේරුම් අරගෙන වැරදි දේ අයින් කරලා හරි දේ ගන්න පුළුවන් මනසක් නුවණක් අපි තුළ ගොඩ නැගෙනවා මෙන්න මේ අභිධර්මය හරියට කෙනෙක් ඉගෙන ගත්තා පස්සේ ඒ වගේම පින්වතුනි මේ අභිධර්මයේ ඉගෙන ගැනීමෙන් අපිට මොනවද අපි තුළ ඇතිවෙන අවබෝධය වටිනාකම කියලා බැලුවොත් මේ ලෝක සත්වයා සැකසීලා තියෙන හැටි සත්ව පුද්ගල වශයෙන් හෝ සවිඥානික අවිඥානික වශයෙන් මේ හැම දෙයක්ම ලෝකයේ තියෙන හැම දෙයක්ම සකස් වෙලා තියෙන්නේ සෑදීලා තියෙන්නේ කොහොමද කියන එක පිළිබඳව හරි ආකාරව නිවැරදිව හෙළි කරලා දෙන එකම ධර්මයේ පින්වතුනි මෙන්න මේ අභිධර්මයේ පින්වතුනි. ඒ වගේම තුන් කාලයේ පිළිබඳව අතීත කාලය අනාගත කාලය වර්තමාන කාලය අපි අතීතයේ හිටියද නැවත අනාගතයේ උපදිනවද කියලා මේ වගේ නොයේ ගැටලු ප්‍රශ්න තියෙනවා නම් මේ හැම එකකටම විසඳුම පින්වතුනි මෙන්න මේ අභිධර්මයේ තුලින් තියෙනවා. ඒ වගේම කර්මයේ පිළිබඳව, කුසලයේ පිළිබඳව, අකුසලයේ පිළිබඳව ඒ වගේම අපි යම් ක්‍රියාවක් කිරීමේදී මං අතින් හරියටම අකුසලයක් වුණාද එතන අකුසලයක් නොවුණාද පවක් සිදු වුණාද පිනක් සිදු වුණාද කියලා තමන්ටම නිශ්චය කරගන්න පුළුවන් හැකියාවක් මේ අභිධර්මය ඉගෙන ගැනීමේදී තමන්ට එනවා. ඉතින් ඒ නිසා තමන්ට වෙච්චි හරි දේ හෝ වැරදි දේ පිළිබඳව තව කෙනෙක් ගාවට ගියොත් සමහර විට එයා හරියට කියන්නත් පුළුවන් වැරදිවට කියන්නත් පුළුවන්. එයා එතන හිටියේ නැත්නම් ඔබට ලැබෙන්න වැරදි අදහසක්. ඒ නිසා පින්වත්නි තමන් තුළ සිදු වුණේ අකුසලයක්ද කුසලයක්ද එහෙම නැත්නම් ඒක කොහොමද මම නිවැරදි කරගන්නේ කියන මේ සියලු කාරණා අභිධර්මයේ ඉගෙන ගැනීමෙන් අපිට තමන්ටම තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙනවා ඊළඟ කාරණා තමයි පින්වතුනි ඇතැම් අය ප්‍රතික්ෂේප කරන මේ නොපෙනෙන ලෝක පිළිබඳ දිව්‍ය ලෝක ප්‍රේත ලෝක නිරය බ්‍රහ්ම ලෝක පිළිබඳව නොපෙනෙන සියලු ලෝක පිළිබඳව निराවුල් අවබෝධයක් පින්වතුනි මේ අභිධර්ම දේශනා තුල අන්තර්ගත වෙලා තියෙනවා. ඒ තුලින් අපිට පුළුවන්කමක් ලැබෙනවා එකකින් ඉගෙන ගැනීමට. ඒ වගේම ඇතැම් අයගේ අදහසක් තියෙනවා බුදු පිළිම වලට වඳින්න හොඳ නැහැ බෝධින් වහන්සේලා වලට වඳින්න හොඳ නැහැ එහෙම නැත්නම් අපි මල් පූජා කරනකොට නමුත් දානමාන දෙනකොට මේවා පිළිබඳ එක එක අයගේ නොඑක අදහස් මතිමතාන්තර තියෙනවා. ඒවා කොයි වෙලාවට පූජා කරන්න ඕනද? මෙහෙම පූජා කරත් හොඳයිද? බුදුරජාණන් වහන්සේට පූජා කරතු ආපහු ගන්න හොඳයිද? පරිභෝජනය කරන්න සුදුසුයිද කියලා මේ නොඑක ප්‍රශ්න තියෙනවා. මේ හැම ප්‍රශ්නයකට මේ අභිධර්මයේ තුලින් උත්තර ලැබෙනවා. ඉතින් අන්න ඒ විදිහට පින්වතුන තව දුවේ කාරණා පෙන්වන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි පින්වතුනි වැදගත්ම දේ තමයි පින්වතුනි මේ අභිධර්මයේ ඉගෙන ගැනීම තුළින් තමන්ගේ ප්‍රඥාව පුදුම විදිහට තීක්ෂණ වෙනවා දියුණු වෙනවා ඒ නිසා පින්වතුනි අපිට මේ නිවන් දකින වැඩපිළිවෙලදී ඊටමත් වටිනාම දේ තමයි අපේ ප්‍රඥාව කියන එක ප්‍රඥාව නැත්තම් එයාට කවදාවත් සීලයක්වත් රැක ගන්න පුළුවන්කම. ඉතින් ඒ නිසා පින්වතුනි කෙනෙකුගේ ප්‍රඥාව දියුණු කරගන්න තරම් තවත් වටිනා ධර්මයක් අභිධර්මයේ තරම් නෑ පින්වතුනි. ඉතින් අන්න එතකොට ඒ විදිහට අභිධර්මයේ නොයේ තව ප්‍රයෝජන මේ පින්වතුන්ට පොතපතේ හා මේ පින්වතුන් තවත් ගන්න කාරණා ඇති. ඉතින් ඒ විදිහට පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අභිධර්මය කොටස් 7කට ග්‍රන්ථ වශයෙන් මෙන් කරලා තියෙනවා. ඒවා තමයි ධම්මසංගණී ප්‍රකරණය, විභංග ප්‍රකරණය, කතාවත් උපකරණය, පුද්ගල පඤ්ඤප්ති ප්‍රකරණය, ධාතු කතා ප්‍රකරණය, යමක ප්‍රකරණය, ප ဋ ාණ ප්‍රකරණය කියලා මේ විදිහට මේකට කියනවා සප්ත ප්‍රකරණ කියලා. ඕක තමයි පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාව. දැන් ඔබව උත්සාහවත් කරන්න හදන්නේ මේ ධම්මසංගණී විභංග ධාතු කතා ප්‍රකරණය උගන්වන්න නෙවෙයි. මේ ප්‍රකරණයන් ඉගෙන ගන්න ඉස්සරලා අපි තුල යම් දැනුමක් තිබිය යුතුයි. ඒ දැනුම නැතුව ඔබ නිකම් අභිධර්මයේ නොදන්න කෙනෙක් මේ ධම්මසංගණේ ප්‍රකරණේ විභංග ප්‍රකරණේ වගේ ප්‍රකරණයක් අරගෙන පොඩ්ඩක් කියවලා බලන්න. ඒවත් දෙමළ වගේ කිසිම දෙයක් තේරෙන්නේ නැති කිසිම වැටහීමක් නැති අවුල් ජාලාවක් වගේ ඔබට පේන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ කියන අභිධර්මාර්ථ සංග්‍රහය ඉගෙන ගැනීම තුළින් ඔබට පුළුවන්කම ලැබෙනවා මේ සත්ත ප්‍රකරණය Tamanටම තනියම කියවලා තේරුම් ගන්න. ඉතින් ඒ විතරක් නෙවෙයි මේ අභිධර්මාර්ථ සංග්‍රහය උගන්වලා ඊට පස්සේ ඒක මේ අපේ ඒ පාඨමාලාව ඒක ඉවරුණා පස්සේ ඒ දහම් පාසල් ඇදුරුවරුන් වෙනුවෙන් ඒක හොඳටම ප්‍රමාණවත්. නමුත් ඔබගේ අවශ්‍යතාවය නුවණ හා කැමැත්ත මත ඔබට ඉදිරියේදී ඒ ධම්ම සංගණී ආදී ප්‍රකරණයක් කරන්නත් ඔබගේ උනන්දුව කැපවීම මත අපි උත්සාහ කරලා බලමු. ඉතින් ඒ නිසා අද අපි අභිධර්මාර්ථ සංග්‍රහය ඇසුරු කරගෙන තමයි මේ දේශනාව අපට සිද්ධ කරන්නේ. ඉතින් ඒ නිසා මූලික දවස නිසා මේ පින්වතුන්ට යම් මේ වෙනුවෙන් අදහසක් ගන්න ඕනේ නිසා තමයි මම මේ කරුණු කාරණා ටික මේ පින්වතුන්ට හෙළි කරන්නේ. ඉතින් ඒ නිසා මේ දේශනාව හැම වාරෙම පවත්වන්නේ නැහැ. ඉතිරි මාසවලදී කෙලින්ම අපේ යාවිධාර්මාර්ථ සංග්‍රහය මුල් කරගෙන පියවරෙන් පියවරේ පාඩම් අනුව අපි ඉදිරියට කරගෙන යනවා. එතකොට පින්නතුනේ අපි දැන් හොඳයි අපගේ අභිධර්ම වැඩසටහන ඒක ට අවධානය යොමු කරලා පටන් ගන්න. හොඳයි ඔබට මේ හැමෝටම ලැබිලා ඇති සමහර විට අත්පත්‍රිකාවක් පොඩි කොලයක් ඒකත් අතේ තියාගන්න ඒකේ අර චිත්තචෛසික පිළිබඳව බෙදලා තියෙන පැත්ත නෙවෙයි ආර්ථය හීනාර්ථ පරමාර්ථ කියලා බෙදලා තියෙන අන්න ඒ පැත්ත පෙරලා ගන්න උකට පුළුවන්. පින්වතුනි දැන් හොඳයි හැමදෙනාම අවධානය යොමු කරන්න මේ ධම්මසංගණී ප්‍රකරණය වාගේ අභිධර්ම ප්‍රකරණ උගන්වනකොට අට්ඨකථාචාර්යයන් වහන්සේලා මුලින්ම යම් දැනුම් දැනුවත් කිරීමක් කරනවා යම් පණිවිඩයක් දෙනවා යම් කිසි කෙනෙක් මේ ධම්මසංගණී ආදී ප්‍රකරණ ඉගෙන ගන්න යනකොට ඔහුගේ හිත විසිරීලා උද්දච්චයට ගිහිල්ලා කලබල වෙලා නීවරණ වලින් වැහිච්ච සිතකින් කවදාවත් මේ පොතක් බලන්නවත් එපා කියලා කියනවා. එළඹ සිටි සීයෙන් යුක්තව ඊටාම ඕනෑකමින් කල්පනාවෙන් අවධානයෙන් යුක්තව සිහිය පිහිටවාගෙන මේ පොත ඉගෙන ගන්න කියන අවවාදයේ පුරාණ ඇදුරන් විසින් දීලා තියෙනවා. ඉතින් ඒ නිසා සාමාන්‍ය ජාතක කතා, සූත්‍ර දේශනා, කතා වස්තු වගේ නෙවෙයි මේ අභිධර්මයේ කියන එකට හොඳ සිහි කල්පනාවකින් මේ කියන එක වචන ඔස්සේ යන්නේ නැතුව ඒ තුලින් කියවන අර්ථයටත් හිත යොමු කරගෙන ඒක තමගේ ජීවිතයට ගලපාගෙන මේක අරගෙන ගියොත් ඒක ඔබට බොහෝම රසවත් ඒකත් ඔබේ කෙලෙස් නිවෙන්නත් හේතු වෙනවා ධර්ම ශ්‍රවණී කියන විමුක්තායතනය දෝකට වේ. ඉතින් ඒ නිසා මේ අභිධර්මයේ ඉගෙන ගන්නකොට බොහෝම සිහි කල්පනාවෙන් හිත එහාට මෙහාට යන්න නොදී මේ ගැන අවධානය ඉගෙන ගන්න. මේ පින්වතුන්ට මුලින් මතක් කරා මේ අභිධර්ම දේශනාව අභිධර්ම දේශනාව තියෙන්නේ සම්පූර්ණම පරමාර්ථ දේශනාවක් ඇසුරින්. ඒ අතරේ සම්මුති දේශනාවක් තියෙනවා. නමුත් මේ අභිධර්මයේ තුලින් විවර කරලා ප්‍රකට කරලා දෙන්නේ පරමාර්ථ ධර්මයක් පිළිබඳව. පුද්ගල පඤ්ඤාප්ති වගේ ප්‍රකරණ තුල මේ සම්මුති දේශනා ගොඩ නැගිලා තියෙනවා. නමුත් බොහෝ විට මේ අභිධර්මයේ පරමාර්ථ පිළිබඳවයි පෙන්නන්නේ. ඒතකොට පරමාර්ථ කියනවා බුදු කෙනෙක් පහළ වෙන්න පෙර අපි හීනෙකටවත් හිතලා නැති ධර්ම ටික. ඔබ මේ පරමාර්ථ පිළිබඳව යම් කෙනෙකුට අවබෝධයක් තියෙනවා නම් එයා කවදාවත් එයා තුලින් අකුසලයක් වෙන්නේ නැහැ. කෙලෙසයක් හටගන්නේ නැහැ. හැම වෙලාවෙම මතක තියාගන්න ඔබ තුළ දුක කනගාටුවක් ශෝක පරිදේව ආදී දුක් දුම්නස් ආදී යමක් උපදිනවා නම් එහෙම නැත්නම් යම් කිසි ක්ලේශ જાතයක් උපදිනවා නම් යම් කිසි ශික්ෂාවක් ඔබ අතින් බිඳෙනවා නම් මේ සියල්ලම වෙන්නේ ඔබ පරමාර්ථය නොදන්නා නිසායි පරමාර්ථය වරදවාගත්තු නිසාමයි එනිසා යම් කිසි කෙනෙක් පරමාර්ථ ධර්ම ටික කෙනෙක් ජීවිතෙන් දකින්න පුළුවන් වෙලා හිටියොත් එයාට දුක එන එක වලකිනවා. ඉතින් ඒ නිසා මේ පරමාර්ථ කියන ඒවා අපි සංසාර ගමනේදී අඩුවෙන්ම අහලා තියෙන දේවල්. අඩුවෙන්ම ඉගෙනගෙන තියෙන දේවල්. මේ ජීවිතය ගත්තත් ඔබ මේ වයසට එනකොට ඇතැම් අය ජීවිතෙන් භාගයක් විතර ඉගෙනගත්තේ සම්මුති දේවල්, වැඩකට නැති දේවල්, දාලා යන දේවල් පිළිබඳව. ඔබ ඔබගේ රූපේ පිළිබඳව, ඔබට උපදින හිත පිළිබඳව, ඒ හිතේ යෙදලා තියෙන සිතුවිලි පිළිබඳව බොහෝ දෙනෙක් ඉතාමත් කලාතුරෙන් තමයි ඉගෙනගෙන ඒ නිසා උපන්න දවසේ ඉඳන් අපිට ලැබිලා තියෙන අධ්‍යාපනයේ කියන එක මේ පරමාර්ථයෙන් වෙච්චි කෙලෙස් සහිතව ඉගෙනීම ටිකක්. ඒ තුල රාග, දේශ, මෝහ සහිතයි. ඉතින් ඒ නිසා පින්වතුනි අපි හීනෙන් පවා හීන දැක්කත් දැක්කේ මෙන්න මේ සම්මුතිය තුළ පරමාර්ථය තුළ නෙවෙයි. ඒ නිසා මේ පරමාර්ථ ධර්ම ඉගෙන ගන්න යන්නේක ටිකක් අමාරුයි. අන්න ඒ හින්දා තමයි මේ අභිධර්මයේ ගැඹුරුයි කියලා කියන්නේ. දැන් මේ පින්වතුන් තමන් දෙමළෙන් කතා කරොත් දෙමළ දන්නේ නැති අයට ඒක නිකන් කෑ ගැහිල්ලක් විතරක් ගෝසාවක් වගේ ඇහෙන්න පුළුවන්. අභිධර්මයේ ඉගෙන ගත්තේ නැති අද ඉගෙන ගන්න ආධුනික පිරිසක් ඉන්නවා නම් එයාලට මේක ඒ වගේ එකක්. ඒ නිසා එකින් එක ක්‍රමානුකූලව ඒ පිළිබඳව පැහැදිලි කරලා දෙන්න වෙනවා. ඉතින් ඒ නිසා ඇත්තටම මම අදහස් කළේ ඒකයි. ඔබගේ දහම් පාසල ශිෂ්‍යයා කියන තැනට එහා ගියපු අරමුණක් තුලත් එක්ක තමයි මම මේ ගමන යන්නේ. නිසා ඒකේ යම් බාධාවක් හෝ තියෙනවා නම් අපි ඉදිරියේදී කතා කරලා ඒක පිළිබඳව යම් තීරණයකට එමු. ඒ කියන්නේ අපි දහම් පාසලක උගන්වන්න අධ්‍යාපනයක් විතරක් මේ කාලේ සීමා කරනවද? එහෙම නැත්නම් ඔබගේ ආධ්‍යාත්මිකයක් හැදෙන විදියට මේක කරගෙන යනවද කියන එක අපි ඉදිරියේදී කතා කරලා බලමු. දැනට මම එහෙම කරගෙන යන්න ඔබගේ ආධ්‍යාත්මෙත් හැදෙනවා. ඔබට අවශ්‍ය නම් මේ පිහිට වෙන්නත් පුළුවන් නිසා. ඒ නිසා පින්තුනි මේ අපේ අභිධර්මයේ ඉදිරි පාඩම් වලට යන්න පෙර පරමාර්ථ ධර්ම කියන්නේ මොනවද කියලා ටිකක් හරියට निराවුල්ව විස්තර සහිතව පැහැදිලි කරගන්න වෙනවා. මොකද අපි මේ පරමාර්ථය තුල නැති නිසා. ඒ වගේම මේ පරමාර්ථ පිළිබඳව පැහැදිලි කරලා දෙන්න යන්න වෙන්නේ අපි අද රැවටිලා ඉන්න සම්මුති වචන තුලින්. අන්න ඒ නිසා තමයි මේක ටිකක් තේරුම් ගන්න අමාරු වෙන්නේ. ඒ නිසා උදාහරණයක් වශයෙන් අපි පරමාර්ථ ධර්මයක් කියනකොට අපි කියමුකෝ රූපය පිළිබඳව පඨවි ධාතුව කියලා කියනවා. පඨවි කියලා කියනවා. දැන් මේ කෝපය කියන එක කෙනෙකුට පඨවි ආපෝ තේජෝ වායු මොකද්ද කියලා આવොත් මේක පඨවි ධාතුව උන්නස්සේ උස්සන්න එකක් කියලා කියනවා. කෝපය කියන්නේ පඨවි ධාතු සමූහයකින් හා ආපෝ ධාතුව ආදී සමූහයකින් හැදිච්ච එකක් කියලා. දැන් එහෙම කිව්වට ඇත්තටම ඔබ පරමාර්ථ ස්පර්ශ කරා. නැහැ. ඔබ හරියටම මේ පරම් පටවි ධාතුව කියලා කියනකොට තද ගතියෙන් යුත් වූ රූප කොටස් ටිකකට තමයි අපි පටවි කියලා කියන්නේ. මම මේ මේ මේ පරමාර්ථය හඳුන්වා දෙන්න මිසක් රූපයේ පිළිබඳව පාඩමක් කරන්න යනව නෙවෙයි. එතකොට කෝපය පටවි ධාතු සමූහයක් කියලා කිව්වොත් කෙනෙක් මේ කෝපය කියන අදහස ඇතුළෙම පටවි ධාතුව බලන්න කිව්වොත් එයාට කවදාවත් පරමාර්ථය ස්පර්ශ වෙලා නැහැ. ඒ නිසා පින්වතුනි අපි කොහොමද හරියට පරමාර්ථය ස්පර්ශ කරගන්න ගියොත් අපි කියමුකෝ මේකේ උදාහරණයක් වශයෙන් ධර්මයට අනුව මේක තුල පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රසෝජාදී රූප ධර්ම රාශියකින් නිර්මාණය වෙලා තියෙනවා. අපි මේ කාරණාව පැහැදිලි කරලා දෙන්න විතරක් අපි මේක අපි කියවමු මේ කෝපය කියන්නේ පටවි ධාතු සමූහයක් කියලා. අපි මේ කාරණාව පැහැදිලි කරගන්න ඒ විදිහට දැන් හිතනවා. එහෙම හිතුවා කියලා වැරදකුත් නැහැ. තමන්ගේ කෙලෙස් කෙරේ. ඉතින් එතකොට කෝපය කියන්නේ පටවි ධාතු සමූහයක් කියලා කිව්වොත් හරිද වැරදිද? වැරදි. ඇයි ඒ පඨවි ධාතු වලට හැඩ සටහන් වර්ණ සටහන් නැහැ. ඉතින් ඒ නිසා පඨවි පරමාර්ථ ධර්ම වල ස්වභාවය තමයි පින්වතුනි ඒක නැවත අන් ආකාරයකට වෙනස් ආකාරයට වෙනස් මුහුණුවරක් ගන්නෙ නැහැ. පරමාර්ථ ධර්ම වල ස්වභාවය එතකොට පඨවිය කියන එක පරමාර්ථ ධර්මයක්. එතකොට අපි කෝපේ පඨවි ධාතුව කියලා කිව්වොත් මේක කඩලා අපිට බලුවම් වෙනස් දෙයක් වඩපත් කරන්න. මේක කැලේ ටික කඩලා. අපි මැටි ගොඩක් නම් කියමුකෝ මේක මැටි වලින් හදපියක් නම් මේක මැටි ටික දිය කරලා වෙනත් දෙයක් බවට හදන්න පුළුවන්. සැබෑ පරමාර්ථයන්ගේ එහෙම ආකාර විකාර වීමක් නැහැ. ඒ නිසා කෙනෙක් හරියට පරමාර්ථය ස්පර්ශ වුණොත් එය සම්මුතියෙන් මිදෙන්න ඕනේ. සම්මුතියෙන් මිදලා හැඩ සටහන් වර්ණ සටහන් මේ සටහන් නිමිති නැතුව යාට පිරිසුදු ධර්මීය විතරක් මතුවේ. එහෙනම් අපි කොහොමද මේක තේරුම් ගන්නේ? මේ කෝපය ගැන අපි පරමාර්ථය පිළිබඳව කියන්න ගියොත් අපිට කියන්න වෙන්නේ මෙන්න මේ විදිහට. තදගතිය ලක්ෂණ කොට ඇති රූප සමූහයක් යම් ආකාරයකට රාසි වෙලා තියෙනකොට යම් හැඩයකට රාසි වෙලා තියෙනකොට ඒකට කියනවා මොකක් කියලාද කෝපේ කියලා පිඟාන කිය කියනවා මිසක් කෝපේ පටවි ධාතුව මේසේ පටවි ධාතුව පිඟාන පටවි ධාතුව නෙවෙයි අන්න ඒ විදිහට කෙනෙක් අපි කියමුකෝ සබ්දයක් කියන එකත් ඔය වගේ එකක් තියෙනවා. සබ්දය කියන එක පරමාර්ථ ධර්මයක්ද සම්මුතියක්ද? පරමාර්ථ ධර්මයක් සබ්දය. මිනිස්සෙකුගේ හඬ කුරුල්ලන්ගේ හඬ කිව්වොත් එතකොට ඒක සම්මුතියක්. එතකොට අපි සබ්දය කියන පරමාර්ථය හරියට අරමුණොත් මනුස්ස සබ්ද, කුරුල්ලොන්ගේ සබ්ද, බල්ලොන්ගේ හඬ කියලා මේවත් එක්ක ගැට ගැහිලා එනවා නම් එයා අර්ථය වැරදිව දරන්නේ. ඒ නිසා ඒ શબ્දෙට ඒ ඒ શબ્දයන්ගේ ස්වභාවයන් වලට අපි මිනිස්යාගේ හඬ, බල්ලන්ගේ හඬ, සත්තුන්ගේ හඬ, බෙර හඬ, වාදන හඬ කියලා අපි පැනවීමක් කරනවා. හැබැයි ඒ වස්තුව, ද්‍රව්‍ය කාරණාව පරමාර්ථ ධර්මයක් නෙවෙයි. අන්න ඒ විදිහට අපි මේ පරමාර්ථය හැම වෙලාවෙම අපි ගන්න යනකොට මේ සම්මුතියත් එක්ක බොහෝ අය ගැට ගන්නවා. සම්මුතියට පැටලිලාමයි ගන්නේ. අන්න ඒ නිසා තමයි මේ පින්වතුන්ට මම මේ කාරණාව ටිකක් වැඩිපුර කියන්න උත්සාහවත් වෙන්නේ. ඒ නිසා පරමාර්ථය පැහැදිලි කරලා දෙන්න යන්නකොට සම්මුතිය ගැන කතා නොකරන බෑ. සම්මුතිය පදනම් කරගෙන ඒ සම්මුතිය ඇතුලේ සැඟවිලා තියෙන පරමාර්ථ ධර්ම ටික මතු කරගන්නයි අපි උත්සාහ දරේ යුතුයි. එතකොට එහෙනම් ලෝකය සියලු ලෝක ධර්මයන් කොටස් දෙකකට බෙදන්න පුළුවන් සම්මුති හා පරමාර්ථ කියලා. සම්මුති ධර්ම හා පරමාර්ථ ධර්ම කියලා බෙදන්න පුළුවන්. එතකොට මේ සම්මුති ධර්ම කියනවා හැම වෙලාවෙම පැනවිලා තියෙන්නේ පරමාර්ථ ධර්මයක් මුල් කරගෙනමයි. එතකොට පරමාර්ථීය සම්මුතිය ගොඩ නැගිලා තියෙනවා. ඊට නැතිව සම්මුති තියෙන අවස්ථා තියෙනවා අපි නිකන් පොදුවේ කිව්වොත් එහෙම අතීත කාලය කියලා කිව්වොත් ඒකේ යමක් නැහැ. නමුත් අතීතය කියන එක සම්මුති ධර්මයක්. ඉතින් ඒ විදිහට පින්වතුනි බොහෝ සම්මුති ධර්ම පරමාර්ථ ධර්ම උදෙසා පනවපු දේවල්. එතකොට සම්මුති ධර්ම කියලා කියන්නේ මොනවද? විමසනකොට ඇති දෙයක් බවට පෙනී සිටමින් විමසන්න විමසන්න ඒ දේ අතුරුදහන් වෙලා යනවා වෙනත් දෙයක් බවට පරිවර්තනය වෙනවා අපි ඒකට කියනවා සම්මුති ධර්ම කියලා. විමසන්න මත්තෙන් නොපෙනී විමසන්න විමසන්න මතු වෙලා ප්‍රකට වෙලා පේනවා නම් ඒවට කියනවා පරමාර්ථ ධර්ම කියලා. එතකොට උදාහරණයක් වශයෙන් ගත්තොත් ඔබ මේ වටාපත කියන එක ඔබට පේනවා මේ වටාපත. එතකොට මේ වටාපත කියන එක නම ගත්තොත් සම්මුතියක්. එතකොට ඔබ අපි හැමෝම ලෝකයේ මේක මොකක්ද කියලා අහුවොත් වටාපත කියලා දන්නවා හඳුනනවා විවහාර කරනවා. අපි හැමෝම මේක ඇත්ත වටාපත කියලා එකක් තියෙනවා සත්‍ය වශයෙන් තියෙනවා කියලා අපි ලෝක විවහාරය අපි හැම පිළි අරගෙන තියෙනවා. එහෙනම් ලෝක විවහාරය තුල මේක ඇත්තක්. නමුත් පින්වතුනි පරමාර්ථ වශයෙන් සත්‍ය වශයෙන් මේක විමසලා බලන්න ගියන් පස්සේ මේ අපිට වැටහිච්ච අර්ථය වැටහිච්ච දේ වෙනත් දෙයක් බවට පත් වෙනවා නම් එහෙනම් එතන තිබිලා තියෙන්නේ සත්‍යම නෙවෙයි. සත්‍ය වගේ මැවිච්ච දෙයක්. අන්න ඒ නිසා පින්වත්නි මේ වටාපත කියන එක අපි අරගෙන මේ වටාපත කිව්වේ මොකද්ද කියලා කෙනෙක් නොනින් විමසලා බැලුවොත් එයාට හම්බෙන්නේ ලීයක් හම්බෙනවා, තල්පත්‍ර ටිකක් හම්බෙනවා, ඊට පස්සේ නූල් ටිකක් හම්බෙනවා ඉරටු වගේක් හම්බෙනවා මේ වගේ කෑලි ටිකක් හම්බෙනවා මේ කෑලි ටික එකින් එක එකින් එක ගලවලා විමසලා බැලුවොත් එයාට වටාපතක් හම්බෙන්නේ නැහැ කෑලි ටිකක් නම් හම්බෙනවා එහෙනම් එයා නුවණැති කෙනෙක් ඇහුවොත් ඔබ වටාපත කිව්වේ මේකෙන් කොයි එකටද කියලා එයාට උත්තරයක් දෙන්න පුළුවන් කමක් අන්න ඒ නිසා සම්මුතියේ ස්වභාවය තමයි විමසන්ඩ පෙර පෙනී සිටලා විමසන්ඩ විමසන්ඩ අතුරුදහන් වෙලා යනවා නම් ඒකට කියනවා සම්මුති සත්‍ය කියලා. මේකට තවත් ඉගැන්වීමක් කියනවා හීනාර්ථ කියලා. මේ පින්වතුන්ට මේ අත්පත්‍රිකාවේ පෙන්වලා තියෙනවා අර්ථ කියලා මුලින්ම ලොකුවට වචනයක් පෙන්නක් තියෙනවා. මේ අර්ථය කියන එක බෙදලා තියෙනවා හීනාර්ථ හා පරමාර්ථ කියලා. එතකොට අර්ථය කියලා කිව්වේ මොකක්ද? මේ අර්ථ කියන එකේ වචනයේ තේරුම තමයි පිටුනේ. අපිට ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මේ ආයතන හයෙන් අරමුණක් ගන්නකොට අපි යමක් දකිනකොට අපිට යමක් මොනවා හරි දෙයක් ඇහෙනකොට ඒ ඇහිීම හෝ දැකීම හෝ දැනීම ඔස්සේ අපි හිතට යමක් වැටහෙනවා නේද? අනිත් වැටහෙන එකට කියනවා අර්ථයක් කියලා. එතකොට අපිට දකින අහන දැනගන්න හැම දෙයක් තුළම මොනවා හරි දෙයක් වැටහෙනවා නේද? අපි මොනවා හරි දෙයක් දන්නේ නැති දෙයක් දැක්කොත් දන්නේ නැති දෙයක් නමක් නැති එකක් කියලා හරි අපිට වැටෙනවා. ඒ වගේ මොනවා හරි වැටහීමක් එනවා. හැබැයි මේ වැටහීම හරි දෙයක් වෙන්නත් පුළුවන්, වැරදි දෙයක් වෙන්නත් පුළුවන්. අන්න ඒ නිසා මේ අර්ථය කියන එක කොටස් දෙකකට බෙදෙනවා හීනාර්ථ හා පරමාර්ථ කියලා. එතකොට ඉස්සරලා මම කියපු විග්‍රහයම තමයි ඒ වැටෙන අර්ථය පිළිබඳව විමසලා බලනකොට ඒක වෙනත් දෙයක් බවට හෝ වෙනත් ආකාරයක් ගන්නවා නම් ඒවට කියනවා හීනාර්ථ කියලා. ඕකටම තමයි මම මුලින් කිව්වේ සම්මුතිය පඤ්ඤාප්තිය කියලා. ඒකටම තමයි මේ හීනාර්ථ කියලා කියන්නේ. ඒ කියන්නේ අපිට වැටහිච්ච දේ සැබෑ වශයෙන් නැති දෙයක්. ඒකට කියනවා හීනාර්ථය කියලා. අපිට වැටහිච්ච දේ විමසලා විමසලා බලනකොට සැබෑවසින් ඇති දෙයක් නම් අන්න ඒකට කියනවා පරමාර්ථය කියලා. ඉතින් ඒ නිසා මෙන්න මේ විදිහට වැටෙන අර්ථය කොටස් දෙකකට බෙදලා තියෙනවා හීනාර්ථ හා පරමාර්ථ කියලා. එතකොට හීනාර්ථය කියන එක තවත් නම් ගොඩාක් ඒවලින් කියනවා සම්මුතිය, පඤ්ඤාප්තිය, විවහාරය, පනවා ගැනීම ආදී නොයේ ඔලින් අපි අද විවහාර කරනවා. එතකොට මේ සම්මුතිය හීනාර්ථයේ කියන එක තමයි තුල තමයි පින්වතුනි දෙවියන් මරුන් සහිත සියලු ලෝකයා මේ සම්මුතිය හීනාර්ථය තුලයි ඉන්නේ. මෙතන ඉඳන් යම් කිසි කෙනෙක් අවීචි මහා නරකයට ගිහිල්ලා නිරිසතෙක් වෙලා උපදිනවා නම් එයත් මෙතන ඉඳන් හිත දියුණු කරලා මේ සම්බුද්ධ ශාසනයේ ධහමක් අහන්නේ නැතුව නව සංඥා නා සංඥායතනය කියන අරූපී බ්‍රහ්ම ලෝකෙට ගිහිල්ලා යම් කෙනෙක් ඉන්නවා මේ අතර යම් කෙනෙක් සැරිසරනවා නම් මේ සියලු සත්වයෝම මෙන්න මේ හීනාර්ථයේ තුල සමයි සම්මුතිය තුල තමයි. ඒ නිසා තමයි මේකතුල මම කිව්වේ මේ තුල තමයි පින්වතුනි සියලු සසර ගමන ගොඩනැගිලා තියෙන්නේ. ඒ නිසා අපි මේ හීනාර්ථයෙන් සම්මුතියෙන් මිදෙන්න ඕනේ. එතකොට ඒ සම්මුතියෙන් මිදෙන්න නම් පින්වතුනි අපිට සම්මුතිය විමසලා බලලා විමසලා බලලා එතන තියෙන යථාර්ථය ප්‍රකට කරගන්න වෙනවා. ඒ නිසා ලෝකේ හම්බෙන ගෙවල්, දොරවල්, යාන, වාහන, ඉඩ, කඩම්, ඇඳ, පුටු, මෙස්, මේස්, මේස, ඒ වගේම අපි සත්ත්ව පුද්ගල භාවයෙන් විහා කරන තිරිසන් සත්තු, මිනිස්යෝ, දෙවියෝ, බ්‍රහ්මයෝ ආදී මේ සියල්ලම අපි කියන්නේ මේ ඔක්කොම සම්මුති සම්මුති කියලා කියනවා. බුද්ධ දේශනාව පින්වතුනි ඒ සත්ත්ව පුද්ගල බා විවහාරයේ ඉක්මවා ගියපු අනාත්ම වූ දේශනාව. එනිසා මේ සම්මුතිය තුළින් අපි පරමාර්ථ ධර්මය මතු කරගන්න උත්සාහවත් වෙන්න ඕනේ. දැන් මේ අපිට ධර්ම ග්‍රන්ථයේ මේ විදිහේ කතාවක් පෙන්වනවා. අඳුරේ සිටින කෙනෙකුට ගිනි පෙනෙල්ලක් වේගයෙන් කරගෙනකොට ඒක අපිට වලල්ලක් වගේ පේනවා. වලල්ලක් වගේ පෙනුනත් ඇත්තට මේක මෙවිච්ච දෙයක්. ඒ නිසා ඒක ළඟට ගිහිල්ලා විමසලා බලනකොට ඇති දෙයක් නෙවෙයි. ළඟට ගියත් ඈතින් බැලුවත් පෙනෙන්නේ නැති රත් වෙලා තියෙන යකඩ එක ගින්දර වගේ ඇල්ලුවාම ස්පර්ශ කරාම විතරක් දැනෙන ධර්මතා ටිකකුත් තියෙනවා. අන්න ඒවා කියන්නේ නොපෙනෙන නමුත් සැබෑවටම පවතින ධර්ම වලට කියනවා පරමාර්ථ ධර්ම කියලා. එතකොට ඒ විදිහට මින්වතුනි මේ පරමාර්ථ ධර්ම කියනවා කොටස් හතරකට බෙදලා තියෙනවා. මේ බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේ විසින් මේ පරමාර්ථ ධර්ම කොටස් හතරකට බෙදලා තියෙනවා. එතකොට දැන් අපි මම විශ්වාස කරන මේ සම්මුතිය කියන්නේ මොකක්ද කියලා හැමෝටම වැටහෙන්න ඇති කියලා. ඒක වැටහෙච්ච නැති කෙනෙක් පැටලිච්ච කෙනෙක් ඉන්නවා නම් පොඩක් මට කතා කරලා කියන්න Eh, මම විශ්වාස කරනවා මේක වැටෙහෙත් ඇති කියලා මේ සම්මුතිය කියන්නේ මොකක්ද කියලා. එතකොට අද අපි ව්‍යවහාරයේ තියෙන හැම දෙයක්ම සම්මුතිය. දැන් අපි මේ කියන ඔරලෝසුව බෝතලේ මේසේ මේ හැම එකක්ම ගත්තාම eh, සැබෑ වශයෙන්ම නැති මැවිච්ච දේවල් ටිකක් අපි තවත් ඉදිරියේදී මේ ගැන වරින් වර අපි මේක කතා කරන්න උත්සාහවත් වෙමු. දැන් අපි පරමාර්ථ දේශනාවට යන්න උත්සාහවත් වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ තුන් ලෝකයම ගත්තාම කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන මේ තුන් භූමියම ගත්තාම මේ තුන් භූමියම නිර්මාණය වෙලා තියෙන්නේ ධර්ම පරමාර්ථ ධර්ම තුනකින් කියන්නේ මොනවද ඒවට කියනවා චිත්ත චෛතසික රූප කියලා පරමාර්ථ ධර්ම තුනක් තියෙනවා ඊට අමතරව තව පරමාර්ථ ධර්මයක් තියෙනවා මේ ලෝකයට අයිති නැති ලෝකෙට එහා ගියපු ලෝකෝත්තර වූ පරමාර්ථ ධර්මයක් කියනවා ඒකට අපි කියනවා නිර්වාණ පරමාර්ථ නිවන කියලා. එතකොට ඔක්කොම පරමාර්ථ ධර්ම කීයක් තියනවද? හතරක් තියෙනවා. චිත්ත චෛසික රූප නිපාන කියලා. එතකොට ඒ පරමාර්ථ කොටස් දෙකකට බෙදලා තියෙනවා ලෞකික පරමාර්ථ හා ලෝකෝත්තර පරමාර්ථ කියලා. එතකොට ලෞකික පරමාර්ථ මොනවද? චිත්ත චෛතසික රූප. ලෝකෝත්තර නිර්වාණය. එතකොට පරමාර්ථ කියන වචනයෙන් කෙනෙකුට අදහසක් එන්න පුළුවන් මේවා මේ ස්ථිර තියෙන ස්ථාවර නොසෙල් වෙන දේවල් හැටියට. එහෙම පරමාර්ථ පිළිබඳව තේරුම් ගත්තොත් වැරදි. පරමාර්ථය සැබෑවටම ඇති දෙයක්. නමුත් ඒක නিত্য දෙයක්, ස්ථිර දෙයක් නෙවෙයි. ඒ පරමාර්ථ ධර්මයේ කියන එක හැම වෙලාවෙම ඇති වෙමින් නැති වෙමින් පවතින ධර්ම. ඒ නිසා පින්වත මේ චිත්තචෛසික රූප කියන ඒවා හටගනිමින් විකාර වෙමින් නිරුද්ධ වෙමින් පවතින නිසා තමයි ඒ පරමාර්ථ වලට ලෞකික පරමාර්ථ කියලා කියන්නේ. නිවනට ලෝකෝත්තර පරමාර්ථය කියලා කිව්වේ ඒ પરමාර්ථය සැබෑ වශයෙන් සත්‍ය වශයෙන් ඇති දෙයක්. නමුත් ඒක මේ කියන චිත්තචෛතසික රූප වගේ වෙනස් වෙන, නිරුද්ධ වෙන, ආකාර විකාරවලපත් වෙන දෙයක් නෙවෙයි. ඒ නිසා පින්වතුනි මේ කියපු චිත්තචෛතසික රූප කියන සියලු පරමාර්ථ ධර්මයෝ ප්‍රත්‍යයෙන් හටගත්තු දේවල්, හේතුන්ගෙන් හටගත්තු දේවල්. හේතු ප්‍රත්‍ය රාශියකින් සමவாயකින් හැදිච්ච දේවල් අන්න ඒ නිසා තමයි මේ හේතු ප්‍රත්‍ය නැති වෙනකොට ඒ හටගත්තු ධර්මයක් නැති වෙන්නේ. නිවන නිත්‍ය එකක් ස්ථිර එකක් කියලා කිව්වේ කොමක් නිසාද? නිවන හේතු ප්‍රත්‍යයෙන් හටගත් එකක් නොවන නිසා. එතකොට නිවන ලෝකෝත්තර කියන මේ කාරණාව ගත්තාම නිවන විතරද ලෝකෝත්තර වෙන්නේ? තව මොනවද ලෝකෝත්තර ධර්ම තියෙන්නේ? පාඩද කියන්න පුළුවන්. හ්ම්? මාර්ගඵල සිත් ඒවටත් ලෝකෝත්තර ධර්ම හැබැයි ඒවා නිත්‍යයිද? නෑ. ඒ නිසා ඒ මා ඵලය හටගත්තේ මාර්ගයේදී. එතකොට ඒකට ප්‍රත්‍යක් තිබුණා. මාර්ගය හටගත්තේ විපස්සනාවකින්. ඒකට ප්‍රත්‍යක් තිබුණා. ඒ නිසා මේවා ලෞකික වුණාට ඒවා සංකත ධර්ම. ඒ නිසා නිවනට අසංකත කියලා කියනවා. ඒක ලෝකෝත්තර වුණත් ඒක අසංකතයි. ඒක නිට්ටයයි ස්ථිර නිසා. ඒ නිසා ලෝකෝත්තර වූ මාර්ගඵල අසංකත නෙවෙයි සංකතයි. නමුත් ඒව ලෝකෝත්තර වෙන්නේ ඒ ලෝකෝත්තර ධර්මයන්ට මේ නිවන අරමුණු වෙන නිසා නිවනට මේ ධර්මයන්ගෙන් පමුණුව නිසා ඒවට ලෝකෝත්තර කියලා කියනවා. නිවනට විතරක් කියන්නේ නැතුව. ඉතින් ඒ විදිහට මින්වතුනි අපි මේ පරමාර්ථ ධර්ම චිත්ත චෛතසික රූප කියලා ලෞකික පරමාර්ථත් ලෝකෝත්තර පරමාර්ථ වශයෙන් නිර්වාණී කියන පරමාර්ථයත් ඉගෙන ගත්තා. එතකොට මේ තවත් ලෝකෝත්තර පරමාර්ථ තිබුණානේ මේ මාර්ගඵල කියලා. මේ පරමාර්ථ ටිකක් මෙන්න මෙතන චිත්තචෛසික කියන ඇතුලේ තියෙනවා. ඒ නිසා මෙතෙන්ට අමුතුවෙන් දාන්න අවශ්‍ය නැහැ. ඒ නිසා නිර්වාණය කියන එක පමණක් දාලා තියෙනවා. එතකොට අපි මේ චිත්තචෛසික රූප කියන මේ පරමාර්ථ තුනත් පිළිබඳව තමයි පින්වතුනි අභිධර්මයේ මේ පුරාවටම ඉගෙන ගන්න. හිත පිළිබඳව කාගේවත් හිත පිළිබඳව නෙවෙයි මේ පොත්වල තියෙන හිත පිළිබඳවත් නෙවෙයි අපගේ හිත ගැන අපිට උපදින හිත පිළිබඳව අපිට යම් කෙලෙස් සහිත හිතක් ඉපදුනාම මේ හිත මොන හිතක්ද? අපි ගාව කුසල් හිතක් ඉපදුනාම මේ හිත කුමන කුසල් හිතක්ද? එහෙම නැත්නම් මේ දුක ආවේ මොන වගේ හිතක් ඉපදිලාද කියලා මෙන්න මේ විදිහට තම තමන්ට උපදින හිත් පිළිබඳව මිසක් පොතේ හෝ අභිධර්මාර්ථ සංග්‍රහයේ තියෙන මේ චිත්තචෛසික ඉගෙන ගන්නවා කියන තැනින් නෙවෙයි අපි මේක ඉගෙන ගත යුත්තේ. ඒ නිසා පොතේ මේ වචන තියෙනවා. මේවා බෙදලා තියෙනවා. හැබැයි ඒවා පොතෙන් ඉගෙන ගන්න විෂයක් නෙවෙයි අපි තුලම ඇතිවන එහෙත් අපි නොදන්න ධර්ම ටිකක්. ඒ නිසා බුදුදහම කියලා කියන්නේ අපි නොදන්න ඒ අපි ගාව පවතින යථාර්ථය මතු කරලා පෙන්වන එක තමයි බුදුදහමෙන් අපිට හෙළි කරලා පෙන්වන්නේ. ඉතින් ඒ නිසා පින්වතුනි මේ චිත්ත චෛතසික රූප කියන මේ ධර්මතා සියල්ලම ඔබ ගාව මම ගාව තියෙන එහෙත් අපි නොදන්න ධර්ම ටික. ඒ ටික අපි මතු කරගන්නයි මේ උත්සාහය. ඒ ටික ඔබ මතු කරගත්තොත් ඔබට සත්‍යයක් ඇහෙනකොට ඔබ එතන තියෙන සිත හෝ සිතුවිලි හෝ රූපය හෝ මතු කරගත්තොත් ඔබ කවදාවත් ඒ ශබ්දයට බනින්න යන්නේ නැහැ. ඒ ශබ්දයට දුකක් ඇති කරගන්න යන්නේ නැහැ. අන්න ඒ නිසා කෙනෙකුට මේ ධර්ම ටික ඒ ඇහෙන දේ හෝ දකින දේ ඔස්සේ මතු කරගන්න පුළුවන්. එයා තමයි සැබෑවටම බෞද්ධ බහුශ්‍රුත කෙනා කියලා කියන්නේ එයා තමයි ධර්මදර කියලා කියන්නේ. එයා තමයි මේ ශාසනයේ ධර්මලාභය ලැබපු කෙනා කියන්නේ මිසක් එහෙම නැතුව මේ අභිධර්මයේ පිටකේවත් සූත්‍රවත් කටපාඩම් ගත්තු කරාට නෙවෙයි. ඒ නිසා අන්න ඒ අපිට උපදින චිත්ත චෛසික රූප පිළිබඳවයි කතා කරන්නේ. එතකොට අපි මුලින් යම් දල සටහනක් මේ චිත්ත චෛසික රූප පිළිබඳව විග්‍රහ කරනවා. මේ පින්වතුන්ට මේ මුලින් අපි මූලින් ගිය මාසේ තිබුණ දේශනාවෙත් මතක් කරා මේ දේශනාව අපි කරගෙන යන්නේ නොදන්නම කෙනා ඉලක්ක කරගෙන කියලා. ඒ නිසා මෙතන දන්න අය ඉන්න පුළුවන්, බොහෝ දන්න අය ඉන්න පුළුවන්, මොකවත් නොදන්න අයත් ඉන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ නොදන්න කෙනාගේ මට්ටමේ ඉඳන් යන හින්දා තමයි ඇතම් අයට මේක පිළිබඳව සමහර විට අවාසියක් වෙන්නත් පුළුවන්. නමුත් ඔබට මේකේ අර්ථයට හිත තියාගනියොත් කවදාවත් අවාසියක් වෙන්නේ නැහැ. ධර්මයේ කියලා කියන්නේ අහන්න අහන්න නුවණ සිහිය දියුණු වෙනවා කෙලෙස් ප්‍රහාණය වෙනවා මිසක් එකතන පල් වෙන ධර්මයක් නෙවෙයි. යන්නේ ඒ නිසා. එතකොට මූලික මුලින්ම තියෙන අපිට චිත්ත පරමාර්ථය පිළිබඳව. හිත කියනකොට හිත පිළිබඳවයි අපි යම් සතහනක් යම් දෙයක් අපි ඉගෙන ගමු ඊට පස්සේ අභිධර්මයේ පුරාවට මේ හිත බෙදලා තියෙන හැටි ඒ කුසල් ලකුසල් වශයෙන් භූමි වශයෙන් පුද්ගල වශයෙන් බෙදෙන හැටි ඊට පස්සේ අපි උගන්වනවා ඒවා කුසල් ලකුසල් වශයෙන් හරි භූමි වශයෙන් හරි එහෙම නැත්නම් ඒවා නොඑක ආකාරයෙන් වර්ග කරන්න පෙර මේ හිත කියන්නේ මොකක්ද කියලා අපි දැනගෙන ඉන්න වෙනවා. නේද? ඉතින් ඒ නිසා මේ මේකට තව නොයේ නම් දෙනවා හදයන්, පණ්ඩරම්, මනෝ, මානසං, චිත්තං ආදි වශයෙන් නොයේ නම් දීලා තියෙන මේ ධම්ම සංගණී ප්‍රකරණේ. ඒ කියන්නේ හිත කියලා කියනවා, විඥානීය කියලා කියනවා, මනෝ විඥානීය, මනස කියලා කියනවා. මේ විදිහට නොයේ විවහාර නම් මේ හිතට කරනවා. එතකොට මේ කුමන ආකාරයෙන් කිව්වත් කියන්නේ එකම ධර්මයක් පිළිබඳවයි මේ හිත පිළිබඳවයි. එතකොට මේ හිත විඥානයේ කියන එක අපිට මේ ඇහැට පේන, කනට ඇහෙන, අතින් අල්ලලා දිවෙන් ගහලා දැනගන්න පුළුවන් එකක් නෙවෙයි. මේ විඥානීය හිත කියන එක නුවණින් දැනගන්න පුළුවන් පරමාර්ථ ධර්මයක්. ඒ නිසා තමයි මේක ටිකක් අසීරු වෙන්නේ නුවණින් දැනගන්න ඕන එකක් නිසා. එතකොට දැන් අපි මේ හිත පිළිබඳව තේරුම් ගන්න යනකොට මේ ආයතන 6 හරහා ආයතන කියන්නේ මොනවද? ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස. කියන මේ ආයතන 6 හරහා ඔබට යම් යම් දේවල් දැනගන්න ලැබෙනවා. අපි ඒවට කියනවා රූප දකිනවා, ශබ්ද අහනවා, ගන්ධ ගන්ධ දැනෙනවා රස දැනෙනවා කායට ස්පර්ශ දැනෙනවා හිතට සිතුවිලි දැනෙනවා කියලා අපි කතා කරනවා විවහාර කරනවා මේ ඔක්කොම දැනීම් ටික නේද ඔබට යම් පෙනෙනවා නම් පෙනීමක් යම් ආකාරයේ දැනීමක් ඇහෙනවා නම් ඒකක් දැනීමක් මේ දැනීම් වර්ග කරනවා ඒ දැනීච්ච ආයතනය හරහා ආයතනය කියලා මම නම් කරේ ඇහැ කන නාසය කියන මේ ආයතන ටික එතකොට ඒ හරහා මේක වර්ග කරනවා ඇහෙන් දකින්නකොට ඒ දැනුමේ හිතට. ඒ හිත නම් කරනවා චක්කු විඥානය කියලා. එහෙම නැත්නම් අපි ලෝක විවහාර කරනවා මට පෙනුණා කියලා. එතකොට පෙනුනේ මටද? ඒ පෙනුණු මම කවුද කියලා කෙනෙක් විමසන්න කියොත් අපි මම මේ ඇහෙන්ම දැක්කා කියලා අපි කියනවා නේද? හැබැයි එහෙම කියන කෙනෙකුගෙන් ඕක තමන්ව විමසලා බැලුවොත් ඔය දැක්ක මම පෙන්වන්නකෝ කියලා. එතකොට මොකද වෙන්නේ? එහෙම එකක් නැති වෙනවා. රූපය අරන් පෙන්වන්න ගියොත් ඔබ ඔය මම කියන්නේ කෙස් වලටද ලොම් වලටද නිය වලටද හම මස් නහර ඇට ඇට මිදුළු වකු කඩු වක්මා දලඟු පෙනහළු ආදු මේ කොටස් වලද මම කිව්වේ නෑ එහෙනම් මෙතන ඉපදිච්චි සිතුවිලි චිත්තචෛසික ඒවට ඔබ මම කිව්වේ නෑ එහෙනම් ඔබ මම කිව්වේ කාටද අන්න එතකොට යාට වැටහෙනවා මේ මම කියලා කිව්වේ තමන් තුළම ඒ දැනෙච්ච හිතේ හෝ පරමාර්ථ ධර්මයන්ගේ ස්වභාවය නොදන්නාකම නිසා ඇති කරගත්තු විකෘති විපරිත අදහසක් පමණයි. හුදු විකෘති අදහසක් පමණයි. ඒ මම කියලා කියන්නේ. එතකොට අන්න ඒ දැනෙච්ච දේ අපිට මට මට පෙනුණා කියලා කියනකොට එහෙනම් අපිට පැහැදිලිව ධර්මයේ දන්න කෙනෙකුට පේනවා මෙහි දකින කෙනෙක් නැහැ කියන එක අපිට පැහැදිලි. මොකද ඒ කෙනාව කොයි කියලා කිසි කෙනෙකුට පෙන්වන්න බෑ. ඇයි පෙන්වන්න බැරි? එයා දන්නේ නැති හින්දාද? නැහැ. එහෙම කෙනෙක් නැති නිසා ඉන්නවනම් පෙන්වන්න පුළුවන්. හැබැයි එහෙම කෙනෙක් නැති නිසා මිනිස්යන්ට නෙවෙයි බ්‍රහ්ම ලෝකෙන් බ්‍රහ්මීක ආවත් ඒ පුද්ගලයා පෙන්වන්න පුළුවන් කමක් නැහැ. එතකොට එයාට වැටහෙනවා මේ මම කියන එක හුදු සංකල්පයක් පමණයි කියලා. එහෙනම් මෙතන පුද්ගලයෙකු නැත්තම් මේක දැනුනේ පෙනුනේ කාටද? ඇහැට පෙනුණාද? නෑ. ඇහැට පෙනුනේ නෑ. එහෙනම් මේ බාහිර රූපයෙන් එහෙම එකක් පෙන්වනවද? එහෙම පෙන්වන්නත් නෑ. රූපේට පෙන්වීමේ හැකියාවක් නෑ. ඇහැට ඇහි තියෙන්නේ මොනවද? එතනක් තියෙන මස්ලේ නහර ආදී මේ කොටස් ටිකක් තියෙන විමසලා බලමු. එහෙනම් ඇහැට දකින්න පුළුවන්ද? ඇහැට දකින්න පුළුවන්කමකුත් නැහැ. එහෙනම් මේ පෙනීම කරපු පුද්ගලයෙකුත් නැත්තම් ඇහැට පෙනුනේ නැත්තම් ඒක බාහිර රූපෙට ඒ හැකියාවක් නැත්තම් එහෙනම් මේ පෙනීම සිද්ධ කරේ කොමකින්ද අන්න ඒක තමයි මනස හිත විඥානය කියලා කියන්නේ. එතකොට මේ හිතට තනියම මේක පෙන්වන්න බෑ. නමුත් ඒ හිතේ තවත් සිතු විලිය දෙන්න ඕනේ. නමුත් මේ දැකීම කියන එක පෙනීම කියන එක නිර්මාණය කරලා දුන්නේ හිත විසින් විඥානේ එහෙනම් ඔබට යම පේනවා කියන තැනක ඒක විග්‍රහ කරන්න ගියාම ඔබට මොකද්ද දෙන්න පුළුවන් පිරිසුදු විග්‍රහය මේ වෙච්ච සිද්ධිය පිළිබඳව විග්‍රහ කරමු දැන් අපි කියමුකෝ යමක් Tamanට පේනවා දැක්ක කෙනෙකුත් නැත්නම් ඒවත් අපිට යමක් පෙනුණා කොහොමද මේක සිද්ධ වුනේ කියලා කෙනෙක්ට පැහැදිලි කරලා දෙන්න කියලා කවුරු හරි ඇහුවොත් කොහොමද කියන්නේ? දැන් හිත විතරක් තිබුණාට පේන්නේ නැහැ. ඈ? තාසිතුවේ. සිතුවේ විතරක් තිබුණාට පේනවද? ආ ඒත් නැහැ. එහෙනම් තාම මොනවද උනේ? ආ අරමුණක් ඕනේ. අය අරමුණක් විතරක් තිබ්බට පේන්නේ නැහැ. තා ආයතනයක් තියෙන්නත් ඕනේ. දැන් එහෙනම් අපිට මේ හිත කියන එක එයාට පෙන්වන්න පුළුවන්කම තිබුණට තනියම පෙන්වන්න බෑ. එහෙම ස්වාධිකාරී ඒකාධිපති අයිතියක් මේ පරමාර්ථ ධර්ම එකකටවත් නැහැ. ඒ නිසාමයි මේ පරමාර්ථ ධර්මයන් නිස්සාර දේවල් ඇති වෙලා නැති වෙලා යන දේවල් මේ පරමාර්ථ ඔබ ඉගෙන ගන්න මේවා කරගහ ගන්න නෙවෙයි මේ පරමාර්ථ ධර්ම ආ මේ සම්මුතිය කියන එක වැඩක් නැති දෙයක් පරමාර්ථය තමයි ඇත්ත ඒ නිසා පරමාර්ථය අල්ලා ගන්න ඕන කියලා ගත්තොත් හරිද? කවදාවත් මිදෙන්න පුළුවන් ඒ නිසා ඔබ සම්මුතියෙන් ගලවලා පරමාර්ථය ඔබ පිහිටවන්නේ මේ පරමාර්ථ කියනේවා කිසිම වැඩකට නැති අසාර වූ බොහෝ ප්‍රත්‍යයෙන් හටගන්න ධර්ම ටිකක් ඇති වෙලා නැති වෙලා යන දේවල් ටිකක්. ඒ නිසා යම් කිසි කෙනෙක් මෙහෙම වහා ඉපදිලා නැති වෙලා යන බොහෝ ප්‍රත්‍ය අනුසාරයෙන් උපදින මෙබඳු ධර්මයකට කෙනෙක් මම කියා ගන්නවා නම් ඒක සුදුසුයිද නෑ ඒක හුදු ඔහුගේ බාල වූ මෝඩ වූ අදහසක් පමණයි හුදේ කෙලෙස් වැගිරීමට හේතු වෙන එකක් පමණයි පින්වතුනි ඉතින් අන්න ඒ නිසා පින්වතුනි මේ විඥානීය කියන එක අපි කියනවා යමක් පෙන්නන බව ඒකට කියනවා විඥාන. එහෙනම් පෙන්නුවේ හිතේ. ඒ හිතට තනියම පෙන්වන්න බෑ. ඒ සඳහා අරමුණක් අවශ්‍යයි. අරමුණක් තිබුණාට පෙන්වන්නත් බෑ. ඒ අරමුණ ගැටෙන ආයෝජනයක් අවශ්‍යයි. ඒ තිබුණාට පෙන්වන්නත් බෑ. ඒ හිතේ එන සිතුවිලි ටිකකුත් අවශ්‍යයි. ඒ තිබුණාට පෙන්වන්නත් බෑ. පැවතගෙන එන චිත්ත පරම්පරාවක්ම තිබුණා නම් ඒ උපදින්නේ නැහැ. එහෙනම් සංසාර ගමනේ පැවතගෙන ආපු සිටිවිලි પરම්පරාවක් තියෙනත් ඒ પરම්පරාව අනුසාරේ බාහිර කරුණේ ආයතන වලට අරමුණු ගැටුනහම තමයි මේ හිත කියන එක උපදින්නේ. ඒ නිසා බින්දුතුනේ මේ හිත පිළිබඳව අනාදිමත් කාලයක් තිස්සේ ඉඳන් අපි තේරුම් ගත්තේ නැති නිසා මේ හිත පිළිබඳව වටහා ගත්තේ නැති නිසා හිත පිළිබඳව අපි බොහෝ කාලයක් මේ ජීවිතේ විතරක් නෙමෙයි අනන්ත ජාති සංසාරෙම අපි මේ හිත ගැන ඉගෙන ගත්තේ නැහැ. ඒ නිසාම අපි මේ හිතට මම කිව්වා. මේ හිතට මගේ කිව්වා. මගේ කියලා අපි මේවා අල්ලාගෙන වදකේ මාරේත් වගේ අපිව ආත්මෙන් ආත්මයට උපනුපන් ආත්ම භාවල പ്രേත ලෝකට නිරයයට තිරිසන් අපායට භූතයන් වෙලා ඉපදිලා මේ විදිහට දුක් උපද්දව උපද්දව දුන්නු මේ හිතම අපි මම මගේ කියාගත්තා. එහෙම කියාගත්තේ මේ වදකේ මාරයෙක් වගේ වූ මේ හිතේ ස්වභාවය නොදන්නාකම නිසා. බුදුරජාණන් වහන්සේ සූත්‍රයක ලස්සන දේශනාවක් කරනවා මහණෙනි අශෘතවත් පුතග්ජනයා රූපයේ කලකිරෙන්න දක්ෂයි. ඇයි මේ රූපය ඉදිරනවා පේනවා දුක පේනවා අවුරුදු 10ක් 15ක් තිබිලා නැති වෙනවා. එහෙම නැත්නම් අවුරුදු 50ක් තිබිලා ඒක දිරලා වයසට ගිහිල්ලා නැති වෙලා යනවා. මේකේ මේ තේන්න තියෙන නිසා මේ ජරාව ව්‍යාධිය මේ අසුතවත් කෙනා රූපයේ පිළිබඳව පහසුවෙන්ම කලකිරෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි කලකිරෙනවා නම් කලකිරිය යුත්තේ රූපෙට නෙවෙයි හිතට. ඇයි? මේ හිත මේ එක හිතක් ඉපදලා ඊළඟ උපදිනකොට අර හිත සියල්ලම නිරුද්ධ වෙලා රූපේ වගේ කාලයක් තියෙන එකක් නෙවෙයි වහා නිරුද්ධ වෙන එක. එතකොට හිතේ කාලය පිළිබඳව කියනකොට ආචාර්යන් වහන්සේලා ප්‍රකාශ කරන්නේ මේ ඇසි පිල්ලමක් ගහන මොහොතේදී අසුරු සැනක් ගහන මොහොතේදී සිත් කෝටි ලක්ෂයක් උපදින්න පුළුවන්. ඉතින් ඒ නිසා හිතේ වේගය මනින්න කවදාවත් භෞතික උපකරණ නිර්මාණය කරන්න බෑ. යම් කෙනෙක් ඊට වේගවත් මිනුම් ඒකකයක් නිර්මාණය කරා නම් ඒ නිර්මාණය කරේ කුමකින්ද? ඒත් හිතකින්. එහෙනම් ඒක ඊට වැඩිය උසස්. ඒ නිසා මේ හිත වේගය වහා ඇතිවෙමින් නැතිවෙමින් පවතින ධර්මයක්. ඒකේ වේගවත්කම නිසාම තමයි අපිට ඒක ඇති බවට පේන්නේ. ඉතින් ඒ නිසා අපි මෙතන මෙන්න මේ හිත කියන ධර්මය අපි පොදුවේ ඉගෙන ගත්තොත් ඒක බොහෝ ප්‍රත්‍ය සම්භාරයෙන් උපදින වහා ඉපදුණු සැනින් නැති වෙලා යන ධර්මතාවයක්. නමුත් ඒ හිතෙන් එක එක ඒවා අපිට මවල දෙනවා. හැබැයි මේ මවල දෙන එක මේ හිතින් මවල දුන්න එකක් කියලා දැනගත්තේ නැත්තම් මට දැනුණා මට ඇහුණා මම දැක්කා කියලා ගන්න. ගත්ත ගම ලෝභෙට, ද්වේෂෙට, බනින්න, ගහන්න, මරන්න, දනමුහුරු ගන්න හොඳට මේ ඇති. අම් මෙතනින් උපද්දවල දුන්නු හිත සිතුවිල්ල. සිතුවිල්ල අහවලාමට බයිනවා කියලා ගත්ත ගමන් ඉවරයි. හැබැයි මේ පැත්ත හැරිලා බැලුවොත් සිතුවිලි මාත්‍රය. සිතුවිලි මාත්‍රය. බල්ලෙක් පොගුණට ඉබිලා තමන්ගේ ඡායාවටම තවත් බල්ලෙක් කියලා හිතාන බොරන නේද? එතකොට මේ බල්ලා තමන් බොරන්නේ තමන්ම මවාගත්තු ඡායාවට කියලා නොදන්න තාකල් ඔහුගේ බිරීම නතර වෙන්නේ නැහැ. ඈතින් බේන මිරිගුවට වතුර කියලා හිතාන තිරිසන් සත්තු දුවනවා. මේ සතා තේරුම් ගත්තේ නැත්තම් මට වතුර වගේ පෙවුනට එතන තියෙන්නේ මායාවක් කියලා දැනගත්තේ නැත්නම් ඒ සතා දුවන එක නතර වෙනවද? නෑ. වතුර වතුර ලැබෙන්නේ වතුර ලැබෙන්නේ නෑ. දුවන එක නතර වෙන්නේ නෑ. ඒ නිසා පින්වත්නි සංසාර ගමනේ අපි හැමෝම ඔන්න ඔය විදියට දුවදුවා හැමදාම අපි අපි එකක් මවා අපි අපායට ගියා සසරට ගියා ඒ නිසා මතක තියාගන්න පින්වත්නි ඔබ යම් දවසක අපායේ ඉපදුනා ඔබට යම් දුකක් ඉපදුනා යම් ශෝක පරිදේවයක් ඉපදුනා මේ හැම එකක්ම ඉපදුනේ ඔබගේ අවිද්‍යාව නිසා මිසක් තව කෙනෙක් නෙවෙයි. ඒක හොඳට මතක තියාගන්න ඔබ. තව කෙනෙකුට පුළුවන් කමක් නැහැ ඔබව අපාය යවන්න. ඔබව සතුටු කරන්න. ඔබව දිව්‍ය ලෝකෙට යවන්න. තව කෙනෙකුට පුළුවන් කමක් නැහැ. ඔබගේ නුවණ හෝ මෝඩකම මතයි ඔබ දුකට හෝ අපායට හෝ ඒ සඳහා ප්‍රත්‍ය උපකාර බාහිරින් ලැබෙන්න පුළුවන්. මොනවා හරි දෙයක් මවල දුන්නාම ඒක අපි වැරදිවට ගන්න බව අපේ මෝඩකම. මවල දෙන එක එයාගේ ඇති. ඉතින් අන්න නිසා ඒ වගේ හොඳට මතක තියාගන්න මේ හිතුවිල්ලකින් තමයි මේ ලෝකෙ මවල දෙන්නේ. හිතක් ඉපදුනහම තමයි අපිට පෙනුණා කියලා කියන්නේ. ඇහුණා කියලා කියන්නේ. දැනුණා කියලා කියන්නේ. හිතුණා කියලා කියන්නේ මේ කෙනෙක් මේක ඇතුලේ කෙනෙක් ඉන්නවා ඒ කෙනා මේ ඇහෙන් බාහිර දේවල් බලනවා නෙවෙයි මේ ඇතුලේ කෙනෙක් ඉන්නවා ඒ කෙනා කණෙන් ශබ්ද අහනවා නෙවෙයි එහෙනම් වෙන්නේ මොකද්ද ඒ ඒ ප්‍රසාදය ආයතන තුල හිත් උපදිනකොට එහෙම අදහස් අපිට පහළ ඒ නිසා ලෝක ව්‍යවහාරයේ ඒ අදහස් ඒ ආයතනය අනුව නම් කරන එකම හිත ඇහි උපදිනකොට ඒකට චක්කු විඥානය කියලා. ඒ හිතම කණේ උපදිනකොට සෝත විඥානය, ගාන විඥානය, ජීවා විඥානය කියලා මේ විදිහට ඒ හිත නම් කරනවා. එහෙනම් හිත ගොඩක් තිබුණා නෙවෙයි හිතේ ස්වභාවය අනුව ඒකට නම් කරා. මෙන්න මේ විදිහට පින්නතුණු 15 15 යන හිත මේ ජීවිතේ නිරුද්ධ වෙලා අවසාන මොහොතේ මරණින් මත්තේ එහාට ගිහිල්ලා අලුතෙන් උපදිනකොට ඒකට තව නමක් දෙනවා. මොකක්ද ඒකට කියන්නේ? අන්න වරද්දගත්තු තැන. ඒකට කියන්නේ මොකක්ද? ප්‍රතිසන්දිහිත. ප්‍රතිසන්දිහිත. මෙන්න මේ කාරණාව මේ ගොඩාක් පටලගත්තු එකක් ගොඩක් අය මට කියන කතාවක් මේ ස්වාමීනි චුති සිතට මොනවා හරි අරන් වුණොත් එහෙම ඉතින් අපි අපාය තමයි යන්නේ නේද? චුති සිතට මරණාසන්නේ මොකක් හේද දන්නේ නේද? කියලා මෙන්න මේ විදිහේ කතාවක් කරනවා. එතකොට ඊළඟ ජීවිතේ උපත්න්නේ චුති සිතෙන්ද ප්‍රතිසන්දිතෙන්ද? ආ ප්‍රතිසන්දිතේ. චුති සිතෙන් කරන්නේ මොකක්ද? මේ ජීවිත සම්තතිය නසලා දාන එක. ඒ වචනේ ඇතුළේම තියෙනවා. මේ දක්වා පැවතිච්ච ජීවිත සම්තතිය මේ භවයෙන් නැති කරලා දාන එකට කියනවා චුතිසිත කියලා. ඒ චුතිසිතට අනුව අලුත් භවයක හිත පහළ කරන එකට කියනවා ප්‍රතිසන්දිහිත කියලා. ඒ නිසා අපිට මේ ජීවිතේ ප්‍රතිසන්දි හිතට කොමන හරි දෙයක් අරමුණොත් එතකොට තමයි එයාට ඊළඟ භවය තීරණය වෙන්නේ චුතිසිතෙන් නෙවෙයි. ඉතින් ඒ නිසා පින්වත්නි දැන් අපි මේ ජීවිතේ පළවෙනි හිතට කියනවා ප්‍රතිසන්දි හිත කියලා. එතකොට මේ ප්‍රතිසන්දි හිත නිරුද්ධ වුණාන් පස්සේ නැවත ඒ හිතට ප්‍රතිසන්දි හිත කියන්නේ නැහැ. එක ජීවිතයක ඒ නම ලබන්නේ එක වතාව. ප්‍රතිසන්දියේක. එක ජීවිතයක ප්‍රතිසන්දි ගොඩක් තියෙන්න බෑ නේද? එකයි තියෙන්න පුළුවන්. ඊට පස්සේ ඒ ප්‍රතිසන්දි හිතේ අරමුණම අරගෙන නැවත භවය පුරාවටම පහළ වෙන හිත් තියෙනවා. ඒවට මොනවද කියනවා? ආයෙවට කියන භවංග හිත් කියලා. ඒවට භවංග හිත් කියලා. ඒ කියන්නේ එක භවයක් නොසිඳී පවත්වන හිත් වලට කියනවා භවංග හිත කියලා. එතකොට ඒ භවය ඒ භවය ඒ විදියට ගිහිල්ලා අපේ කර්මානුරූපව හෝ බාහිර හේතුවක් නිසා හෝ විරුද්ධ ප්‍රත්‍යක් නිසා හෝ ඒ භවංග සිත් පරම්පරාව සිඳිලා ගියොත් ඒ සිඳෙන අවසාන හිතට කියනවා චුතිසිත කියලා. එතකොට ඔන්න එක භවයක තියෙනවා ප්‍රතිසන්දිහිත, භවංගහිත, චුතිහිත කියලා. ඒ ඔය නම් කරේ අර ඉස්සරලා අපි කතා කරපු හිතම තමයි. ඒ හිතමයි එක එක ආකාරයෙන් බුද්ධිය අනු නම් කරලා තියෙනවා. එතකොට මේ භවංග හිත කියන එක අපි දන්න එකක් නෙවෙයි. අපිට වැටහෙන එකක් නෙවෙයි. භවංග හිතෙන් රූප දකිනවා, සද්ධාහනවා, ගන්ධ රස දැනගන්නවා නෙවෙයි. ඒ හිතෙන් කරන්නේ මොකද්ද? භවය පවත්වන එක. උදාහරණයක් වශයෙන් දැන් ඔබ මිනිස්සෙක් වශයෙන් උපදින්න හේතු වන කර්මයකින් මේ විදිහේ මේ ජීවිතේ ප්‍රතිසන්දි ගත්තා නම් මේ අතරතුරදී ඔබට නිකන් ගවයෙක් වගේ හැසිරෙන්න හිතෙනවද? එහෙම හැසිරෙන්න හිතෙන්නේ නැහැ. තනකොළ ගන්න හිතෙන්නේ නැහැ. ඒ හිතෙන්නේ නැත්තේ කොමක් නිසාද? අන්න අර හිත නිසා. ඒ භවංග හිතෙන් කරන්නේ ඒ භවය ඒ විදිහටම පවත්තන එක. ඒ භවංග හිත එහෙම නොතිබුණා නම් වරක මිනිසයා මිනිසෙක් වෙන්නේ නැහැ. තිරිසන් සතෙක් හැටියට කටයුතු වෙනවා. එහෙම නැත්නම් කාන්තාවක්, පිරිමියෙක්, පිරිමියෙක් කාන්තාවක් හැටියට වාගේ මේ විකාර වෙන්න පුළුවන්. එහෙම විකාරයක් වුණොත් මේ ජීවිත පැවැත්මෙන් කිසිම වැඩක් නැහැ. නේද? ඉතින් ඒ නිසා අද මේ ඉන්න තාත්තා තව ටික දවසකින් දරුවා හැටියට අම්මා හැටියට ඇසෙන්න ගත්තොත් මේක මහා විකෘතියක්නේ. අන්න ඒ නිසා අපි නොදන්න උනත් මේ විදියට එක පුද්ගලයෙක් එක භවයක් පුරාවට ඒ භවය නොසිදී අවේනිකව අත්මි ආවේනිකව පවත්වන්නේ මෙන්න මේ භවංග හිතින්. ඒ නිසා මේ භවංග හිත කියන එක මේ ජීවිතේ ගන්න අරමුණක් අරගෙන උපදින එකක් නෙවෙයි. ගිය ජීවිතේ ප්‍රතිසන්දි හිතට එහෙම නැත්නම් ගිය ජීවිතේ මරණාසන්න මොහොතේ ඉපදුණු අන්තිම හිතේ අරමුණ අරගෙන උපදින හිත. ඒක සමහර විට මේ ආධුනික අයට තේරෙන්නේ නැති වෙයි. නමුත් ඒක ඉදිරියේ තේරෙයි ධර්මයේ දන්න අය මේක පිළිබඳව දන්නවා. ඒ නිසා භවංග හිත කියන එක මේ ආයතන වලින් ඇහෙන් කනෙන් නාසයෙන් අරමුණු අරගෙන උපදින හිතක් නෙවෙයි. ඒකට කියනවා තව නමක් ద్వාර විමුක්ත හිත කියලා. ඒ කියන්නේ මේ කියන ඇහැ කන නාසය ආදී ద్వාරකින් අරමුණු අරගෙන උපදින හිතක් නෙවෙයි. ඒ නිසා ඒකට ద్వාර විමුක්ත හිත කියලා කියනවා. එහෙම උපදින මේ භවංග හිත එහෙම උපදිනින් උපදිනින් තියෙනකොට මෙන්න මේ ආයතනයකට අරමුණක් ගැටෙනකොට අන්නේ භවංග සම්තතිය බිඳිලා අලුතින් ආයතනයට ගැටුණු අරමුණ දැනගනිමින් උපදිනවා ඒ හිතට දැන් කියන්නේ භවංග හිත නෙවෙයි චක්කු විඥාන හිත, සෝත විඥාන හිත, ගාන විඥාන හිත කියලා ඒ විදිහට නම් කරනවා. ඔන්න ඔය විදිහට මේ හිත පිළිබඳව අපි තේරුම් ගන්න ඕනේ. ඉතින් මේක පිළිබඳව තව ගොඩාක් බෙදී විග්‍රහයක් ඉදිරියේදී පාඩම් වශයෙන් සිද්ධ කරනවා. නමුත් මේ වෙලාවේදී අපි හිත කියන්නේ මොකක්ද කියන එක විතරයි තේරුම් ගත්තේ. ඒකට විග්‍රහ තුනක් තියෙනවා. එකක් තියෙනවා කර්තු සාධක විග්‍රහය, අනිත් එක කර්ණ සාධක විග්‍රහය, අනිත් එක භාව සාධක විග්‍රහය කියලා විග්‍රහ තුනක් තියෙනවා. හිත නිර්වචනය කරන, හිත හඳුන්වලා දෙන්න. එතකොට පළවෙනි එක තමයි චින්තේති චිත්තම් කියලා කියනවා. හිතන නිසා හිත කියලා කියනවා. එතකොට එතන තියෙනවා කර්තෘ කෙනෙක්. හිතන්නේ ඉන්නවා කියලා විවහාරයේ යොදාගෙන ඒ විග්‍රහය කරලා තියෙනවා. ඒකට කියන කර්තෘ සාධක විග්‍රහය කියලා කියනවා. හිතන බැවින් හිත කියලා කියනවා. චින්තේති චිත්තා කියලා. ඊට පස්සේ කරණ සාධකය කියලා කියන්නේ චින්තේන ඒතේනාති චිත්තා චිත්තේන ඒතේනාති චිත්තං හිත කරන කොටගෙන හිතන යමක් මුල් කරගෙන හිතනවා කියන අදහසින් හිත පිළිබඳව හඳුන්වලා තියෙනවා ඊළඟට භව සාධක විග්‍රහය කියලා කියනවා චින්තන මත්තම් චිත්තං සිතී මාත්‍රය හිතයි හිත කරන කොටගෙන හෝ හිත විසින් හිතනවා කියන ඒවා මේ ඔක්කොම තේරුම් ගැනීමේ පහසුව සඳහායි නියමාර්ථය නම් මොකද්ද? චින්තන මත්තං චිත්තං හිතනුයේ හිතන බවම හිතයි කියලා පෙන්නනවා. ඉතින් ඒ නිසා දැන් අපිට ලස්සන ධර්ම කාරණාවක් තේරෙනවා. මොකද්ද? මේ චක්කා මට දැනුණා මට ඇහුණා මම දැනගත්තා මට හිතුණා කියන තැන හිතක් ඉපදිලා නිරුද්ධ වෙනවා නේද කියලා නුවණක් එනවා. එහෙනම් පුද්ගලයේ දැනගත්ත පුද්ගලයේ ඇහුව නෙවෙයි හිතක් ඉපදුණු නිසා පේනවා. යමක් මට පේනවනම් ඒකට සාක්ෂියක් මොකද්ද? හිතක් ඉපදිලා කියලා. හිතක් ඉපදුනා නම් මට එක්ක යමක් පේන්න ඕනේ, ඇහෙන්න ඕනේ දැනෙන්න. මේ විදිහට දෙපැත්තට ගලපලා අපිට මේ හිත කියන එක තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා රෑ දවල් දෙකේ ඇති වෙමින් නැති වෙමින් පවතින හිත. මට කාරණාවක් මේ බැරි වුණා මේ කියන්න මම කතා කරගෙන ආපු මට මතක නෑ ඒක කිව්වද කියලා මේ අර අස්ෘතවත් කෙනා මේ රූපය මම මගේ කියලා ගන්නවා නමුත් මේ හිත කියන එක කලකිරෙන්න දන්නේ නැහැ. හිතේ කලකිරෙනවා, රූපේ කලකිරෙනවා, හිතේ කලකිරෙන්න දක්ෂ නැහැ කියලා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි කලකිරෙනවා නම් හිතේ කලකිරෙන්න යුත්තේ කුමක් නිසාද? හැම මොහොතෙම රූපෙට වඩා සිය දහස් ගුණයකින් වේගකින් මේ හිත ඇති වෙමින් නැති වෙන හොඳයි පින්වතුනි අන්න ඒ විදිහට මේ හිත පිළිබඳව අපි තේරුම් ගත්තා විග්‍රහ කරගත්තා ඊට පස්සේ චෛතසික කියන ධර්මතාවය දැන් ඔබ මේ කාරණා පිළිබඳව හිතලා කල්පනා කරලා ඔබ මේ හිත කියන යමක් ඉගෙන ගත්තාම මේක දැනුමක් නෙවෙයි ඔබ මේක ජීවිතය තුළින් හිතන්න පුළුවන් එදිනෙදා රැවටෙන අරමුණ තුළින් ඔබේ හිත මතු කරගන්න උත්සාහවත් මගේ කැපකිරීම මගේ වෙහෙසේ මම බලාපොරොත්තු වෙන අර්ථය ඒකයි ඔබට කෙලෙසයක් උපදිනකොට තරහක් එනකොට මට ඒ ඇති වෙලා නැති වෙලා යන හිතුවිල්ලක් ඉපදුනා නේද? හටගෙන නිරුද්ධ වෙන හිතක් නේද මේ හටගත්තේ? මේ හිත අල්ලාගත්තොත් රන් දිදී විලමුදල් යානවාහන කියලා දුක එනව නේද කියලා. ඔබ මේ ඔබේ ජීවිතයෙන් දකින්න උත්සාහවත් ඒක තමයි ඔබ මේ ඉන්න එකෙන් හා මං ලබන මේ වෙහෙසෙන් ලැබෙන ලාභය. ඉතින් ඒ නිසා ඒකට ඔබට උත්සාහවත් වෙන්න වෙනවා. ඊට පස්සේ චෛතසික ධර්ම. ඊළඟ පරමාර්ථ චෛතසික. චේතසික චෛතසික සිතුවිලි කියලා මේවට නම් කරනවා. සිතුවිලි චෛතසික කියලා චෛතසික කියනවා පාලියෙන් සිතුවිලි කියනවා සිංහලෙන් අපි සිතුවිලි කියන සිතුවිලි කියන්නේ හිතේ යෙදෙන දේවල් ඒ කියන්නේ මේ හිත හිත සමගම අපිට තවත් ඒක ඇතුලේ වැටෙන දේවල් ටිකක් තියෙනවා. දැන් ඔබට මේ ඔරලෝ සුව කියන එක පේනවා. දැන් පෙන්නපු බව හිතට අයිති කාරණාව. මේකේ ඔබට ආසාවක් ඇති වෙනවා. ඒ ආසාව හිතෙන් ඇති කරපු එකක් නෙවෙයි. මේකේ ඔබට ගැටීමක් එනවා. එහෙම නැත්නම් මේකේ ඔබට නුවණ පහළ වෙනවා. එහෙම නැත්නම් මේ පිළිබඳව ඔබට ඊර්ෂියාවක් පහළ වෙන්න පුළුවන්. මේ ගතිය මේක මගේ කියලා මේක හොරගම් කරන්න කියලා මේ වාට මේ දේවල් ගෙනත් දෙන්නේ හිතෙන් නෙවෙයි. ඒ හිතේ යෙදෙන සිතුවිලි වලින් තමයි යන්නේ ඒක කියන්නේ. ඒ නිසා අපිට යමක් පේනකොට යමක් වැටහෙනකොට හිතයි සිතුවිලි දෙගොල්ලගේම සහයෝගයෙන් තමයි ඒක වැටහෙන්නේ. ඒ නිසා කෙනෙකුට හිතත් සිතුවිලිත් එක අරමුණක් තුළ වෙන් කරගන්න පුළුවන් නම් ඒක තමයි පරම ප්‍රඥාව කියලා කියන්නේ. සැබෑ ප්‍රඥාවන්තය කියලා කියන අන්න ඒකටනේ අරමුණ ඇතුලේ හිත සිතුවිලි රූප වෙන් කරගන්න පුළුවන්කමක් තියෙනවා. එනිසා අපිට හිතවත් සිතුවිලිවත් රූපවත් පේන්නේ නැහැ. පේන්නේ මගේ දරුවා කියලා තමයි පේන්නේ. එහෙම නැත්නම් බීරේන්ද්‍ර ස්වාමියා මිනිස්සයා කියලා ඔහොම තමයි පේන්නේ. එහෙනම් මේ පේන ඇතුලේ තියෙන හිත සිතුවිලි රූප මතු කරගන්න ඒක තමයි අපි කළ යුතු දේ. එතකොට මේ සිතුවිලි කියන එක මේ පිටුට යම් ප්‍රමාණයකට පැහැදෙන්නේ නැති හිතේ යෙදෙන ධර්ම වලට කියනවා සිතුවිලි කියලා. චේතසි භවං තදායත්ත උච්චිතායාති චේතසිකම් කියලා කියනවා. හිතේ යෙදෙන හිතේ වන ධර්ම වලට සිතුවිලි කියලා කියනවා. එතකොට මේ සිතුවිලි අර හිත කියන එකත් අපි නොයේක් ප්‍රභේද වලට බෙදුවා වගේ මේ සිතුවිලි නොයේක් ප්‍රභේද වලට බෙදෙනවා. මේ සිතුවිලි ඇතුලේ තියෙනවා අපිට තරහා අමනාප ඊර්ෂ්‍යා වෛරය ඇති කරලා දෙන සිතුවිලි. ඒවට මොනවද කියන්නේ? අකුසල සිතුවිලි කියලා කියනවා. ශ්‍රද්ධාව, මෛත්‍රිය, කරුණාව, ත්‍යාගය මේ බඳු දේ ඇති කරලා දෙන සිතුවිලි තියෙනවා. ඒවට කියනවා කුසල සිතුවිලි කියලා කියනවා. මේ අකුසලයේවත් කුසලයේවත් ඇති කරලා දෙන්නේ නැතුව උපදින සිතුවිලි ටිකකුත් තියෙනවා. ඒවට කියනවා විපාක කියලා. විපාක කියලා කියනවා. කුසල් අකුසල් විපාක. එතකොට කුසලුත් නැති විපාක සිතුවිලි සමාවෙන්න ඒ සිත නම් කරන්නේ දැන් කුසල සිතුවිලි අකුසල සිතුවිලි කියලා අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඊට පස්සේ කුසල නොවන අකුසල නොවන සිතුවිලි කියලා බෙදන්නත් පුළුවන්. විපාක නෙවෙයි කුසල් සිතුවිලි අකුසල් සිතුවිලි කුසල් අකුසල් නොවන සිතුවිලි කියලා බෙදන්න පුළුවන්. එතකොට එහෙම සිත් අපිට උපදිනවා. දැන් උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් දැන් එකම සිතුවිලි ටිකක් ගත්තාම ඒ සිතුවිලි ඇතැම් වෙලාවට කුසල් වෙනවා. ඇතැම් වෙලාවට අකුසල් වෙනවා. ඇතැම් වෙලාවට කුසලුත් නොවන අකුසලත් නොවන ස්වභාවය ගන්න. ඇතැම් සිතුවිලි තියෙනවා ඒ කාන්තයෙන්ම අකුසල්. ඒ කාන්තයෙන්ම කුසල් කියලා මෙන්න මෙහෙම සිතුවිලි ටිකකුත් තියෙනවා. එතකොට උදාහරණයක් වශයෙන් අපි ගමු මෙහෙම එකක් ඔබට පැහැදිලි කරලා දෙන්න. දැන් ඔබේ හිතේ ලෝභය එදිලා හිතක් කොබුනොත් ඒ සිතුවිලි ඒකාන්තයෙන් අකුසල්. ඔබේ හිතේ ත්‍යාගය කරුණාව ඉපදිලා අලෝභී අදහසක් ඉපදුනොත් ඒකට සිටෙල්ල කුසල දැන් ඔබේ හිතේ උපදින වීරය ඡන්දය මේ වගේ හිත වේදනාව චේතනාව මේ වගේ සිටිවිලා දැන් මේක කුසලයටවත් අකුසලයටවත් දාන්න බෑ හැබැයි ඒක කුසල් ගොඩේම තුනක් ඒකට කියනවා කුසල අකුසල් ගොඩේ යොදනවා. ඒකට කියනවා අකුසල් කියලා. එහෙනම් එකම වීරිය ඔබ කෙනෙක් හොරකම් කරන්න යොදාගන්න. එතකොට ඒ වීරියට අකුසල් සිතුවිල්ලක් කියලා කියනවා. ඒ වීරියම ඔබ දන් දෙන්න සිල් රකින්න යොදා ගන්නවා. ඒකට කියනවා කුසල කියලා. කුසලයටවත් අකුසලයටවත් නොමැතිව පහළ වෙන සිතුවිල්ලක් තියෙනවා. ඒකට කියනවා කුසලද නොවුණු අකුසලද නොවුණු විපාක හා ක්‍රියාසිත කියලා නම් කරනවා. ඒ අපි ඉදිරියේදී ඉගෙන ගන්න. නොතේරෙන දේවල් හා මේවා ඉදිරියේදී අපි තවත් විග්‍රහ කරනවා. එතකොට මේ සිතුවිලි වල ස්වභාවය තව දීර්ඝ වශයෙන් චෛතසික කාණ්ඩය කියලා වෙන එකක් කරනවා. ඒක ඉගෙන ගන්න. ඒ නිසා දැන් මේ කෙටියෙන් ඉගෙන ගන්නේ සිතුවිලි කියලා කියන්නේ හිතේ යෙදෙන ධර්ම වලට ඒ වගේ ස්වභාවය වුණා වගේ එක එක ආකාර වර්ග කරන්න පුළුවන් අපිට. ඒ හැම සිතුවිල්ලක්ම හිත සමගමයි උපදින්නේ. හිත සමගමයි නිරුද්ධ වෙන්නේ. හිත උපදින තැනමයි උපදින්නේ. හිත නිරුද්ධ වෙනකොට ඒකත් නිරුද්ධ වෙනවා මිසක් මෙයා මේ පෙරපසු වෙලා උපදින ධර්ම නෙවෙයි. ඒක උපාද ඒක ආලම්බන ඒක නිරෝධ ඒක වස්තුක කියලා මේවට කියනවා ඉතින් මේවා චෛතසික කාණ්ඩයේදී නැවත උගන්වනවා. එතකොට ඒ චෛතසික පිළිබඳව ඊට පස්සේ ඊළඟ පරමාර්ථය මොකද්ද? හ්ම්? රූප පරමාර්ථය. රූප පරමාර්ථය පිළිබඳව දැන් අපි ලෞකික පරමාර්ථය මේ ඉගෙන ගන්නේ. චිත්ත චෛතසික රූප පිළිබඳව හොඳයි බින්දුතුනි. එතකොට අපි මේ ලෞකික පරමාර්ථ ගැන ඉගෙන ගන්නේ චිත්ත පරමාර්ථය කියන එක අපි ඉගෙන ගත්තා. චෛතසික පරමාර්ථය පිළිබඳව ඉගෙන ගත්තා. එතකොට අපි චිත්ත පරමාර්ථය ඉගෙන ගත්තේ ඔබට දැන් මේ අපි කියමුකෝ මේ ඉදිරියෙන් තියෙන ඔරලෝස්ව කෝපි පේනවා. එතකොට මේ පෙන්නලා දුන්නේ හිතෙන් කියලා කිව්වා. එතකොට ඒ වැටහිච්චි කෝපේවත් මෙහි අපිට වැටහෙන පේන දේ හිත නෙවෙයි නේද එහෙනම් හිත කියලා කියන්නේ මොකද්ද ඒ ද්‍රව්‍ය කාරණාව පෙන්වලා දුන්නු ධර්මයටයි හිත කියලා කියන්නේ ඒ නිසා මේ හිත කිසිම කලකට ඒ පෙනෙන දේට ගැට ගහන්න එපා ගැට ගැහුවොත් ඔබ පරමාර්ථ වලින් පරදින වරදින ඒ නිසා අද අපි මුළු සංසාර ගමනේම කරන්නේ ඔන්න ඕක. මොකද්ද? නාම රූප ගැට ගන්න එක. නාම රූප ගැට ගන්න. කාටද ඒකට උදාහරණයක් කියන්න දැන් අපි කියමුකෝ යම පේනවා හිතට. ඇහැට පේනවා කියලා අපි හිතන්නේ නැද්ද? මගේ ඇහෙන්මයි දැක්කේ. මගේ කනෙන්මයි ඇහුවේ කියලා මොකෙද දෙකට ඇහුවේ? රූපෙට ගැට ගැහුවා. කනට අහන්න පුළුවන්ද? බෑ. එහෙනම් ඔබ ගැට ගැහුවේ නැත්තම් එහෙනම් ඔබට අහන්නේ නිර්මාණය වෙන්නේ නැහැ. නේ? ඇහිමක් තියෙනවා අහන්නේ නිර්මාණය වෙන්නේ. අහන්නේ නිර්මාණය වෙන්නේ කොහොමද නිසාද? මෙන්න මේ දෙක ගැට ගන්න නිසා. ඒ නිසා මෙන්න මේ ගැට ගැහිල්ල ලෙහන එකයි අපි ධර්මයෙන් කරන්නේ. සූත්‍ර වලින් කවදාවත් ඕවට පහසුවෙන් තේරුම් ගන්න අමාරුයි. සූත්‍රවලින් මේවා විග්‍රහ කරලා පෙන්වන නමුත් සූත්‍ර අනුසාරයෙන් මේවට එන්න පුළුවන්. නමුත් මේක අභිධර්මයේ හොඳට විග්‍රහ කරලා පෙන්න. ඒ නිසා පින්වත්තුනි මම මේ නැවත කියන්න උත්සාහ කරේ අපි මේකේ මුලින්ම මේ පරමාර්ථ ස්වභාවයන් හරියට තේරුම් ගන්න ඕනේ. ඒ නිසා ඔබ හිත කියන එක රූපෙට ගැට ගහලා තේරුම් ගත්තොත් වැරදි. ඒක හොඳට මතක තියාගන්න හැමදේම. ඒ නිසා දැකීම් ස්වභාවයක් පෙනෙන බව දිත්තේ දිත්ත මත්තම් සුතේ සුත මත්තම් කියලා කියනවා. දැකීමක් පමණයි දකින්නේ අහන්නේ නැහැ. එහෙනම් අහන්නේ දකින්නේ නිර්මාණයන්නේ ගැට ගැහුවොත් පමණයි. ඉතින් ඒ නිසා ඒ නිසා පින්වතුනි ඔබ චිත්ත පරමාර්ථය හරියට තේරුම් ගත්තා රූපෙට ගැට ගහන්න ගියොත් වරද. හැබැයි ඔබට පුරුද්දට ගැට ගහන්න පුළුවන්. මෙච්චර කරලත් මට මෝ බැන්නනි කියලා ඔබ කියන්න පුළුවන් නේද? මෙච්චර උදව් කරලත් මට මෙහෙම කරානි කියලා අර රූපෙට ගැට ගහන්න පුළුවන්. නමුත් ගැට ගහපු ගමන් ඔබට දුක එනවා. ආපු ගමන් ඔබ මේ පැත්ත බලන්න. මං වරද්දාගත්ත මං තුල මේ හිතට මුලා වුණා නේද කියලා ඔබ හිතුවොත් ඔබ එතන තියෙන පරමාර්ථේ හරියට අරමුණු කරගත්තොත් ඒ තරහ එතනදිම නිවෙනවා. ඒ දුක එතනදිම නැති වෙනවා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ මේ ධහමට සම්දිට්ඨිකයි අකාලිකයි කියලා දේශනා කරේ. කල්යන්නේ නැහැ. ඒ මොහොතේම විපාක දෙනවා. ඒ තරම් සාන්දිටික ධර්මයක් නැහැ තාම. ඒ නිසා පින්වතුනි අපි දුක නැති කරගන්න මොන තරම් දේවල් කරනවද? රෑ දවල් දෙකේ දාඩිය මුගුරු හෙල හෙල මේ ඇයි දුක නැති කරගන්න. හැබැයි ඒ දුක් කවදාවත් නැති ඒවනම් නෙවෙයි. එක දුකක් වහගන්න තව ගොඩාක් දාගන්න. හැබැයි ඒකේ දුක එන්නේ පස්සේ. ඒක අපි දන්නේ නැහැ. අන්න ඒ නිසා පින්වතුනි මේ දුකින් මිදෙන මඟ මොනතරම් ලස්සනට තියෙනවද මොනතරම් සැනසෙල්ලක් ලබන්න පුළුවන්ද පහසුවේ ඉතින් ඒ නිසා පින්වතුනි මේ ධර්මයේ ඉගෙන ගත්තොත් ඔබට ලැබෙන ලාභය තමයි මොකද්ද? ලෝකයා පපුවේ අත්ගගා ඔළුවේ අත්ගගා හඬන අරමුණ වලදී ඒ අරමුණම ඔබට ස්පර්ශ කරන්න පුළුවන් චුට්ටක්වත් දුකක් නැහැ. චුට්ටක්වත් දුකක් නැතුව. ඉතින් ඒ ලාභයම මදිද ඔබට මේ ධර්මයේ ඉගෙන ගන්න. මේ ධර්මයට එන්න. ඉතින් ඒ නිසා අපි දුකින් මිදෙන්න දුකින් මිදෙන්න කිය කියා කිය කියා දුකම හදා හදා ඉන්නවා මිසක් දුකින් මිදෙන මාවතක නැහැ. ඉතින් ඒ නිසා පින්වතුනි අර මුවා මිරිගුව පස්සේ දුවනකොට ඔහුගේ වතුර පිපාසය හෝ දිවීම හෝ නතර වුණානම් තමයි පුදුමේ. නතර නොවන එක පිපාසයේ සංසිඳන එක ඒකට පුදුමයක් නෙවෙයි. ඇයි මුලා වෙලා ඉන්නේ හින්දා. ඒ නිසා අපි කොච්චර දැඟලුවත් ওই විදියට බාහිරින් සැප හොයන්න ගියත් දුක නිවෙන්න බාහිරින් ඔබ පිළිතුරු හොයනවා නම් කවදාවත් ඔබට දුකින් නම් මිදෙන්න පුළුවන් කමක් නැහැ. ඔබ දුකෙන් නොමිදුණා ඔබට දුකක් කෙනකොට ඔබ මේ පැත්ත බැලුවොත් මේ දුක ආවේ කොහොමද කියලා බැලුවොත් ඔබ දුකෙන් නොමිදුනත් දුකින් මිදෙන මාවතක හරි නේද මුවා මිරිගුව පස්සේ දුවන් නැතුව මිරිගුව කියලා රැවටිලා එතන හිටියොත් එහෙම නැත්නම් මිරිගුව කියලා දැකලා වතුර හොයාගෙන නොගියා නොගියා එයා යම් තැනක ඉන්නවා නේ ඉතින් අන්න ඒ වගේ පින්වතුනි මේ දිවිල්ලෙන් කවදාවත් අපිට සැනසෙල්ලක් නම් ලබන්න පුළුවන්කම. ඉතින් ඒ නිසා ඉතින් මට ඒ වරින් වර වැටහෙන කාරණා මම මේ මතු කරන්නේ මොකද අපේ ගමන ආධ්‍යාත්මය දියුණු කරගෙන යන ගමනක් නිසා. එතකොට අපි සිත පිළිබඳව චෛතසික පිළිබඳව ඉගෙන ගත්තා. චෛතසික පිළිබඳව ඉගෙන ගන්නකොටත් ඒවා. ලෝභය කියලා කියනකොට ලෝභයේ චෛතසික සිතුවිල්ල. ද්වේෂය කියන එක සිතුවිල්ල. එතකොට අපි කියමුකෝ මේ ඔරලෝසුවට ඇලීමක් ඇති ඒ ඔරලෝසුවට ඇතිවෙච්ච ඇලීම කියලා මේකට ඈඳලා ඇලීම ගත්තොත් ඔබ ලෝභය තේරුම් ගත්තා නෙමෙයි. අන්න ඒ නිසා ආ මට තරහක් ආවා කියලා දැන් අපි කියමු ඔන්න දේශය කියන එක සිතුවිල්ල. චෛතසික ධර්මයක්. ආ මට ඇති වෙච්ච සිතුවිල්ලක් කියලා හිතුවොත් ඒත් ඔබ තේරුම් ගත්තද? නෑ, ඒ තේරුම් ගත්තේ නෑ. ඇයි? ඒකත් ගැට ගැහුවා මෙයා. එහෙම නැත්නම් අහවලා නිසා මට අහවලාට තරහ ගිහිල්ලා කියලා ඒ විදිය ඔබ රූපයකට හෝ යමකට දෙයකට මේ පරමාර්ථ ධර්ම ගැට ගන්නවා නම් ඒ දක්වා ඔබට පරමාර්ථය හම් වෙන්නේ නැහැ. ඒක මතක තියාගන්න. ඉතින් ඒ නිසා ඒකයි මම කිව්වේ මේ පරමාර්ථ ධර්ම ඉගැන්වීම අක්ෂර විඤ්ඤාසයක්වත් නොදන්න පිරිසකට දෙමළ උගන්වන්න යනවා වගේ වැඩක්. හරි අමාරුයි. ඇයි හැම වෙලාවෙම අරකට ගැල ගහන්න බලන්නේ. සම්මුතියට ගැල. ඇයි සසර කරේම ඕක සංසාර ගමනේ. අපි එතකොට අපි චෛතසික පිළිබඳව මේ විදිහට ඉගෙන ගත්තා රූප පරමාර්ථය පිළිබඳවත් අපි ඉගෙන ගත්තා රූප කියනකොට අපිට වැටෙනවා එක එක දේවල් මම එක දැන් අපිට මේ පේනවා මේ කෝප්පේ කියන එක දැන් මේ කෝපේ නාම ධර්මයක්ද රූප ධර්මයක්ද ඈ රූප ධර්මයක් හැමෝම කියන්නේ රූප ධර්මයක් රූපයක්වත් නාමයක්වත් නෙවෙයි කියන අය උත්සාහ කරනවා. රූපයක් කියන අය එහෙම නාමයක් කියන අය නාම රූප දෙකම නෙවෙයි. මොකක්ද දෙක කියන්නේ? කෝපය සම්මුතියක් නේ. රූපයක් කිව්වොත් රූප තියෙන්නේ මොනවද? පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජාති ඕන රූප නේද? එතකොට ඕපේ පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව නැහැ. නාම ධර්ම මොනවද තියෙන්නේ? මේ දක්වා අපි උගන්න පුළුවන් මොනවද? හිත, සිතුවිලි. එතකොට ඒකක්වත් නෙවෙයි කෝපේ කියන එක. එහෙනම් මේ කෝපය නාම ධර්මයක්වත් රූප ධර්මයක් නෙවෙයි. නමුත් මේ කෝපය කියන එක නිර්මාණය වෙලා තියෙන රූප ධර්ම රාශියක. රූප ධර්ම රාශියක. එතකොට අන්න ඒ භෞතික වූ රූප ධර්ම වලට අපි රූප කියලා කියනවා ඒකට විග්‍රහ වාක්‍යයක් දෙනවා රූපපීති කෝ භික්කවේ තස්මා රූපන්ති උච්චති කියලා රූපණය වෙනවා කියලා කියන සීතෙන් ඕස්නෙන් විරුද්ධ ප්‍රත්‍යයන්ගෙන් ආකාර විකාර වෙන යම් ධර්ම ටිකක් තියෙනවා නම් ඒවට රූප කියලා කියනවා. එතකොට රූප අනන්තයි නානත්වයක් තියෙනවා. ඒ රූප ඔක්කොම සූත්‍රකමයෙන් බෙදෙන 8කට. ඒකට එක නමක් කියන මොනවා කියලාද? සුද්දාස්තක කියලා කියනවානේ. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජ. ඒවා කොටස් දෙකකට බෙදලා මොනවද? මහ භූත හා උපාදාය රූප කියලා. එහෙම කොටස් දෙකකට බෙදලා. මහ භූත කියලා කිව්වේ ඕලාරික වූ රූප වලට මහා භූත කියලා කියනවා. සියුම් වූ මහ භූත නිසා උපදින රූප වලට කියනවා උපාදාය රූප කියලා. එතකොට මේ සුද්ධාස්ඨකෙන් මහ භූත මොනවද? පඨවි ආපෝ තේජෝ වායෝ මහ භූත. උපාදාය රූප මොනවද? වර්ණ ගන්ධ රස ඕය. එහෙනම් අපිට හම්බෙන මේ රූප උපදින ලෝක ධාතු තුල යම්තා රූප තියෙනවා මේ සියලු රූප නිර්මාණය වෙලා තියෙන ඔන්න ඒ ටිකේ. එහෙනම් හැම රූපයක තියෙන ඔච්චර කෝප පිඟංගේවල දොරවල් යාන වාහන වෙච්ච රූප නැහැ. හැම එකකම තියෙන්නේ මෙන්න මේ වගේ ධර්මතා ටික. එතකොට එහෙනම් රූප කියලා කියන්නේ අන්න ඒ විදිහට ප්‍රධාන වශයෙන් සූත්‍ර ක්‍රමයේදී 8කට විග්‍රහ කරනවා අභිධර්ම ක්‍රමයේදී මේක කොටස් 28කට 28කට කඩලා පෙන්නනවා 820කට 820 රූප කියලා කොටස් 28කට බෙදලා පෙන්නනවා මේ රූප කියන ධර්මතාවය. එතකොට බලන්න පහසු පහසුම් ගන්න තේරුම් ගන්න බැරි ධර්මයක් අටකට කඩලා විග්‍රහ කරනකොටද තව ඊට වඩා විස්තර කරලා විග්‍රහ කරනකොටද විස්තර කරනකොට තේසි අන්නේ නිසා අභිධර්මයේ ලේසි අපි හරියට ඉගෙන ගත්තොත් ඉතින් අන්න ඒ නිසා පින්වතුනි එතකොට මේ රූප කියලා කියනකොට පඨවි ආපෝ තේජෝ ආයෝ හා ඒහා බැඳිච්ච උපාදාය රූප නිසා ඉපදිච්ච රූප වලට උපාදාය රූප කියලා කියනවා. ඔන්න ඔහම රාශියකට තමයි රූප කියලා කියන්නේ. එතකොට ඒවා අතට අහුවෙන, ඇහෙන, පේන මේ භෞතික දේවල්. ඒවා එක එක අපි විග්‍රහ කරන රූප කාණ්ඩය කියලා වෙනම පාඩමක් තියෙනවා. ඒකෙන් ওই එක එක රූපයක් පිළිබඳව විග්‍රහ කරලා බෙදලා පෙන්නනවා. එතකොට ඒකෙන් අපිට රූපකාණ්ඩය පිළිබඳව තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා දැනට මේ රූපය පිළිබඳව අපි කැටියෙන් තේරුම් ගන්නවා. එතකොට මේ රූපයට ආවුස හිතේ ආවුසින් තමයි මයින්නේ. දැන් අපිට මේ අවුරුද්දක් දෙකක් අවුරුදු 10ක් 15ක් අවුරුදු 50ක් 60ක් තියෙන රූපයක් වෙනුනට සැබෑ රූපේ ස්වභාවය එහෙම නැහැ. චිත්තක්ෂණ 17යි තියෙන්නේ. ඒ කියන්නේ හිත 17 වාරයක් ඉපදිලා නිරුද්ධ වෙන කාලය වගේ කාලයක් පමණයි තියෙන්නේ. ඒ කාලෙත් අපිට අහු වෙන්නේ නැහැ. ඇහැට ගෝචර නැහැ. කනට නාසයට ආදී ආයතන වලට ගෝචර නැහැ. නුවණින් තේරුම් ගන්න පුළුවන් එකක්. ඒ නිසා මේ රූපයේ ඇතිවීම නැතිවීම කවදාවත් ඇහින් බා ඇහින් බලලා අතින් අල්ලලා තේරුම් ගන්න පුළුවන් එකක්. ඒක නුවණකට ප්‍රඥාවන්තයෙකුට පමණයි තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා පින්වතුනි ඒ විදිහට මේ රූපය කියන එකත් මේ භෞතික දේවල් අනුසාරයෙන් ඒ තුල තියෙන රූපය අපි මතු කරගන්න ඕනේ. ඒ නිසා අපි ඒ කියන පටවියාපෝ තේජෝ ආයෝ ආදී රූප ධර්ම අපි අයත් සම්මුතියට ගැට ගහලා තේරුම් ගත්තොත් ඔබ රූපයේ තේරුම් ගත්තා වෙන්නේ නැහැ. පටවිය ඇතුලේ එහෙම නැත්නම් කෝප්ප ඇතුලේ පටවි බලන්න ගියොත් කෙස්ලොම් නියදත් ඇතුලේ පටවියාපෝ තේජෝ ආයෝ බලන්න ගියොත් ඔබට රූපේ හම්බෙලා නැහැ. අන්න ඒ නිසා පින්තුනේ මේ හිත චෛතසික වගේම රූපය තේරුම් ගන්නත් හරි අමාරුයි. අයත් ගැට ගන්නවා සම්මුතියට. අයත් ගැට ගන්න. අපේ සමහර උපාසකම්මලා පිළිකුල් භාවනාවේ ධාතු කර්මස්ථානේ කරන්න ගියාම කොච්චරවත් කරන වැරද්දක් තමයි මොකද්ද? අරවට ගැට ගන්න එක. පටවි ධාතු බලන්නේ මොන වගේද? කෙස් වල, ලොම් වල, පඨවි ධාතු බලන. ඉතින් ඒ ගැට ගන්න එක. ඉතින් ඒ නිසා බොහෝ අය මේ ගැට ගැහිල්ල නතර වෙන්නේ නැති හින්දා තමයි මේ භාවනාවල් දියුණු වෙන්නේ නැත්තේ. ඒ භාවනාවල් වල කෙලස් ගෙවෙන්නේ නැති ඇයි ගැට ගහලානේ බලන්නේ. ඉස්සල්ලා මගේ කෙස් කියලා බැලුවා. දැන් කෙස් වල පඨවි ධාතු බලන්නේ. දෙකම වැරදියි. නමුත් මේකේ රාග දේශ මොහයන්ගෙන් අඩු බවක් තියෙනවා. නමුත් ඔබ කවදාවත් කෙස් වලින් නම් මිදෙන්නේ නැහැ. රූපෙන් මිදෙන්නේ නැහැ ඔය රූපෙට ගැට ගන්න. ඒ නිසා සම්මුතිය හලන්නම වෙනවා. සම්මුතිය අයින් කරන්නම වෙනවා. ඒකට සම්මුති පනවලා තියෙනවා කියලා තේරුම් ගත්තොත් විතරයි ඔබට කෙලෙස් වලින් හා රූපයෙන් හා මේ ධර්මතාවයෙන් මිදෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා පින්තුනේ මේ විදිහට මට උවමනාව තිබුණ මේ පරමාර්ථ වචන ටික මතු කරලා දෙනවට වැඩිය ඔබ මේ පරමාර්ථ ධර්ම නිවැරදිව ස්පර්ශ කරන්නේ කොහොමද? අයත් සම්මතියට ගැට ගහන්නේ නැතුව කොහොමද මේවා මතු කරගන්නේ කියලා මෙන්න මේ කාරණාව ඔබගේ හිතේ ඇති කරගන්න. ඒ නෝන මතු කරලා දෙන්නයි මට උවමනාව තිබුණේ. ඒ නිසා ඔබ මේවා හොඳට පුහුණු වෙලා නැවත නැවත හිතලා කල්පනා කරලා බලලා මේ පරමාර්ථ නිවැරදිව තේරුම් ගන්න ඔබ මහන්සි ගන්න ඔබට එතකොට මේ ඉදිරි පාඩම් කරගෙන යන්න කිසිම අපහසුාවක් වෙන්නේ නැහැ. ඔබ පටලගත්තොත් ඔබ කොච්චර මේ අභිධර්මයේ ඉදිරියේ සිත් ගැන සිතවිලි ගැන රූප ගැන ඉගෙන ගත්තත් අයත් ගැට ගහලා තමයි ඉගෙන ගන්න. ඉතින් අන්න ඒ නිසා මේ මේ සඳහා මම වැඩි කාලයක් ගත්තේ වැඩි උත්සාහයක් ගත්තේ නිසායි ඔබ ඒ නිසා ඔබ මේක නුවණින් ස්පර්ශ කරන්න උත්සාහවත් වෙන්න ඊළඟට තව ඊළඟ එක පරමාර්ථ ධර්මයක් තියෙනවා ඒක දීර්ඝව විස්තර කර යුතුයි නමුත් මේ දේශනාව සම්පූර්ණ වීම සඳහා මම ඒකත් විශ්වාස විග්‍රහ කරනවා ලෝකෝත්තර පරමාර්ථය පිළිබඳව නිවන පිළිබඳව. එතකොට අර චිත්තචෛසික රූප කියලා පරමාර්ථ ධර්මය ප්‍රත්‍යයෙන් හටගන්න ප්‍රත්‍ය නැති වෙනකොට නැති වෙන විද්‍යාමානව පවතින එහෙත් ඇති වෙලා නැති වෙන ධර්ම ටිකක්. ඒවට කියන අපි ලෞකික පරමාර්ථ කියලා. එතකොට මේ නිවන කියන එක තේරුම් ගන්න අමාරු දෙයක්. මොකද තේරුම් කරන්න වෙන්නේ මේ සංකත පරමාර්ථයන්ගෙන්ම නිසා. නිවන කියන එක අපිට පෙන්වන්න දෙයක් නෑ. මොකද එතන මේ කියන චිත්තචෛත රූප නැති නිසා. ඒ නිසා නිවන කියන එක අපි කෙටියෙන් කියවොත් චිත්තචෛසික රූප කියන මේ ධර්මයන්ගේ නිරෝධයක් නොහට ගන්නා බවක් ඇත්නම් ඒක තමයි නිවන කියන්නේ. නොහට ගන්නා බව නැති බව නෙවෙයි නැති දේන ආපහු ප්‍රත්‍ය නිසා උපදින්න පුළුවන් නැවත නූපදින බවක් තියෙනවා නම් මෙන්න මේ නූපදින ස්වභාවය කියලා ධර්මතාවයකුත් සත්‍ය වශයෙන් තියෙනවා ඒ නිසා ඒකට නිවන කියලා කියනවා උදාහරණයක් වශයෙන් දැන් ඔබට ඔළුවේ කැක්කුම නැති වුණාට ඔබට කියන්න පුළුවන් ඔළුව කැක්කුම නැහැ කියලා කියන්න බෑ. ඇයි? කොයි වෙලාවෙ කවදාරි හැදෙන්න පුළුවන්. ඒ නිසා ඒක නැති වුණත් ඒකට අනුපාදය කියලා කියන්නේ නැහැ. නිවන කියලා කියන්නේ නැවත කවදාවත් කිසිම දවසක නූපදින යම් ස්වභාවයක් වෙනස් නොවන යම් ස්වභාවයක් තියෙනවා අන්න ඒකට නිවන කියලා කියනවා මේකට තව උපමා අනුසාරයෙන් තව උපමානුසාරයෙන් විස්තරව විග්‍රහ කරන්න ඉදිරියේදී මම උත්සාහවත් වෙනවා දැනට මේ නිර්වාණය පිළිබඳව මම අවසන් කරනවා හොඳයි එහෙමනම් අපි බලාපොරොත්තු වෙන්නේ පරමාර්ථ ධර්ම පිළිබඳව චිත්ත චෛසික රූප කියන නිර්වාණ කියන පරමාර්ථ ධර්ම පිළිබඳව යම් දැනුම අවබෝධයක් ඇති කරගන්න ඇති දැනට අද දවසේ ඒ දේශනාව මම මෙතනින් හමාර කරනවා ඔබට ඉදිරියේදී අපි ඒ පරමාර්ථ ධර්මයන්ගේ හිත පිළිබඳව බෙදෙන හැටි කතා කරනවා ඊළඟ දවසේ ඉඳන් අපි හිත පිළිබඳව කතා කරනවා එතෙක් ඔබ ඒ සඳහා සූදානම් වෙලා ඉන්න කියන මතක් කරමි මේ ධර්ම දේශනාව ධර්ම ශ්‍රවණය දෙවියන් සහිත ඥාතීන් ඇතුළු ඔබ සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසර දුක නිවා කරගන්න උතුම් පාරමිතාවක් වේවා